සීකටයුතු දේවලින් අති උතුම් වූ සීකටයුතු දේ මොකද්ද කියන එක පාඩමක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මේ දසුත්‍ර සූත්‍රයේ සඳහන් කරන මේ පාඩේ සඳහා සරුවචන් වහන්සේගේ ඒ ච අනුත්තරීය ධර්ම විස්තර කරන සූත්‍රය අපි සාධක සූත්‍රයක් වශයෙන් ඉදිරියට ගත්තොත් ඒකෙදී සරුවචන් වහන්සේ මේ සූත්‍රයේ සාරේ එහෙම නැත්නම් කතා ශරීරේ විස්තර කරනවා අර කලින් දැක්ක දස්සනානුත්තරිය ශ්‍රවණානුත්තරිය ලාභානුත්තරිය පාරිචර්ය අනුත්තරිය වගේ එක එක එක එක උත්තරීය ධර්ම වගේ අනුත්තරීය ධර්ම වගේ මේ අනුස්සතා අනුස්සතානොච්චරිය අනුස්සතානොත්තරිය සිහිකට යුතු දේවලින් ඊටාමත්ව වැදගත් දේ මොකද්ද කියන කතාව. ඉතින් ඒකෙදී සම්මුති ඥානේ නැත්නම් සාමාන්‍ය බුද්ධියට ගැළපෙන විදියට ලෝක මිනිස්සයා එහෙම තමයි ලෝකවාසී ජනතාව හැම වෙලාවෙම සිහි කටයුතු දේවල් හැම කෙනාටම පොදියක් තියෙනවා. ගෙදර පොටෝ ගහගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඇල්බම් එකේ ලියලා තියාගෙන ඉන්නවා. එහෙම නැත්නම් කවුරු හරි දැකපුවම කියනවා. එක්කෝගෙම පේනවා අපේ හිතේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ දේවල් කෙනාගේ කෙනාටත් වෙනස් ඇත්තටම කියනවනම්. දැන් සරුවච්චන් වහන්සේ මේ විස්තර කරන්නේ ඒ වකට ඉන්දියාවේ පැවතිච්ච අගයන් ආඩම්බරයන් වල හැටියට කෙනෙක් Taman නිතර සිහිපත් කරන්නේ ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ පුත්තලාභම්පි අනුස්සරති. මට දරුවෝ ලැබුණයි කියලා ලැබිච්ච දරුවන් පිළිබඳව ඒක තමන්ගේම කෑල්ලක් වගේ පුත්‍රලාභය දරුවෙක් ලැබීම විශාල අනුත්තරීය ධර්මයක්. සීකටයුතු ධර්මයක් විදිහට මිනිස්සු පිළිගන්නවා. එහෙම නැත්නම් ධාරලාභම්පි ධාරිකාවන් කියලා කියන්නේ දැරියන් ලැබීම නැත්නම් දුවලා ලැබීම පුතුන් ලැබීම අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට ඒක විශාල ලාභයක්. සීකට සීකඳවන දෙයක්. නිතර නිතර ඉගෙන ගන්න අමතක කරන්න බැරි දෙයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම දැරියන් ලැබීම, දුවරු ලැබීමත් ඒ වගේම ලාභයක්. සීකට යුක්තක් අමතක කරන්න බැරි එකක්. ධන ලාභම්පි. ඒ කියන්නේ Taman යම් නිශ්චල චංචල දීපලක් උපයාගත්තා නම් ඒ ලැබිච්ච දේ පොළ පිළිබඳව නිතර නිතර සිහි කරනවා, නින්දෙදුත් සිහි කරනවා, හීනෙනිත් සිහි කරනවා. ඒකත් එක්ක තමයි හඳුනාගන්නේ මම අසවල් ධනෙට උරුමකාරයෙක් කියලා ධනලාභම්පි උච්චාවචං වන උච්චාවචං වා ධනලාභං මේ ප්‍රධානම ධනෙ නැති වුණාට මේ අනු කුඩා ධන ධාන්‍ය ලැබීම පිළිබඳව සිහි කැඳවනවා හිත වේශ ගන්නවා සැලසුම් හදනවා ජීවිතේ පුරාවට වෙච්ච ධනලාභ ගැන සිහි කරනවා ලබන්න තියෙන ධනලාභ ගැන අනාගත සැලසුම් හදනවා මේ නිසා නිතරම හැම කෙනාගම හිත පිරීලා තියෙනවා ඒ වගේ සිහි කැඳවිය යුතු නැත්නම් මොන જાති කරවත් අමතක කරන්න බැරි ධර්මවත ඒ වගේම සමනාවා බ්‍රාහමනාවා මිච්ඡා දිට්ඨි පටිපන්නා මිච්ඡා දිට්ඨිකා මිච්ඡා දිට්ඨි පටිපන්නාවා අනුස්සරති මේ අනිකුත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ එක එක එක එක ඉන්ද්‍රජාල කරනවා. එක එක එක එක මැජික් පෙන්නනවා. ඉතින් අපි හරිය කැමැති මේවා ගැන කතා කර කර ඒ ඉන්ද්‍රජාල ගැන බලන්න ඒ අනිකුත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ තියෙන මේ සුවිශේෂ දක්ෂතා ගැන කතා කරන්ද ඉතින් අපි ඒවා ගැමි කතන්දර වශයෙන් තියාගෙන ඉන්නවා. එහෙම නැත්නම් પરම්පරාවෙන් પરම්පරාවට යන ජනප්‍රවාද වශයෙන් මේ එක එක mati මත අපි කියන බමුණු මත කියලා කියන්නේ. ඒ බමුණු මත වලට පුදුමාකාර ඉඩක් තියෙනවා. අපි හිතන්නේ මේ ලංකාවේ ඉන්න කට්ටිය <coughs> ඉන්දියාවේ බමුණු මත ඔළුවේ තියාගෙන ඉන්නවා කියලා නෑ හැම જાතියක්ම ඊට ඉස්සලා හිටව પરම්පරාවක මොනවා හරි කරපු කතන්දරයක් පොඩි දරුවන්ගේ කනේ තියෙනවා. ඒක තමයි නලවනකොට කියන්නේ ඒ කතන්දර තමයි. ඉතින් පොඩි උන් හැදෙන්නෙම මේ සිහි කටයුතු දෙ මොකද්ද මේ සමනාවා බ්‍රාහ්මනාවා මිච්ඡාදිට්ඨි පටිපන්නා මිච්ඡාදිට්ඨිකා අනුස්සරති. පුතා දන්නේ නැහැ ඒ කාලේ මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා මෙන්න මෙහෙමයි වුනේ කියලාට බබා නිදා ගන්නකම් අර ටික තමයි දාන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා අත්ථේසාවික්ක වේ අනුස්සරති කියලා. මේ මේ සිහිපත් කරන දෙයින් අර්ථය සැලසෙනවාද කියලා. පුතෙක් ලැබුණා කියලා සිහිපත් කිරීම දුවක් ලැබුණා කියලා සිහිපත් කිරීම නැත්නම් දුවා දරුවන් ලැබීම පිළිබඳව සිහිපත් කිරීම ධනලාභය පිළිබඳ සිහිපත් කිරීම අනුකුඩා ධනලාභ ලැබීම මේ එක එකනාගේ මේ ඉන්ද්‍රජාලිකයන්ගේ කතන්දර මේවා සිහි කිරීමෙන් අර්ථයක් තියෙනවා කියලා නේසා නත්ථීතිව දැන් අර්ථයක් නැහැ කියලා මම කියන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා කාටවත් දෙක මේ පිස්සු නෙමෙයි ඒ හැටි අපේ මනසට මේ වගේ සීකටිසු දෙයක් නැත්තම් ඒක නිකන් මේ ගණන් ගන්නව දෙයක් නැති. අතීතයක් නැහැ මතකයක් නැහැ. අපි ජීවත් වෙන්නේ 100ට 100ක්ම මතකයේ. ඒක තමයි වයසට යනකොට යනකොට යනකොට ගලවලා දාන්න බැරි තරම්. ඒතර පුංචි කාලේ අපි ගණන් ගන්න නැති උට මතක තියාගෙන දෙයක් නැහැ. ඒ නිසා උගෙන් ගන්න දවට 6 4 තේරෙන්නේ නැහැ. ඒ මොකද උට මතක තියාගෙන දෙයක් නැහැ. උ ජොලියේ ඉන්නවා. අපි කියනවා ක්‍රීඩා දාසකේ කියලා. ඉතින් සෙල්ලම් කර කර ඉන්නේ මතකයක් නැති අපි කියනවා ඒක තාම නෑ යා හය හතර තීරලා නැ තා මිනිස්සෙක් කියලා නෑ මිනිස්සෙක් වෙනකොට යණ යන දන ගෙනියන්න පොදියක් තියෙන. මේ පොදිය තමයි පරම්පරාවෙන් පරම්පරාවට ආත්මෙන් ආත්මයට රාත්‍රියෙන් උදේට ගෙනියලා ඒ පොදිය බිම තියන්නේ නැතුව තියානින එක තමයි මේ අනුස් අනුස්සතා අනුස්සාරිය කියලත් මේ කියේ. හැම කෙනෙකුටම කතන්දර පොදියක් තියෙනවා. පොදිය නැති කෙනෙක් කවුරක්වත් නැහැ. කවුරු හරි එහෙම නැති කෙනෙක් වුණොත් ඌ අල්ලලා විශ්වංකරට දානවා. මෙයා කාගේ මතක නැති වෙලා ගිහිල්ලා මෙයාට පිස්සු. මේ පිස්සු නැති කට්ටිය පිස්සු ගනලා ඇතුළට දාගොම එතන ඉන්න පිස්සු අහනවා දැන් එළියේ ඉන්න පිස්සෝ ඇයි මේ ඇතුළට දාන්නේ නැති අපි විතරක් අල්ලගෙන ඇතුළට දාන්නේ මොකද්ද? උන්ට තියෙන අයිතිවාසිකමක්ද මට පිස්සු කියන්නේ. ඇතුළේ ඉන්න පිස්සු විතර පිස්සන් කොටුවට ගිහිල්ලා බලන්න ඥානවන්තයෝ කොහෙවත් නැහැ. උතුමාකාර පිළිවෙලට වැඩ කරන જાතියක් කියන්නේ මටත් යන්න උනා එකපාර අපි සංකොටුවට මේ හාමුදුර කෙනෙකුට වයර් මාරු වෙලා ගියාට පස්සේ උන් කියන කතා කරන ප්‍රකාශන දිහා බලනකොට පේනවා මේ බාහිරයි ඇතුළේයි අතර කිසි වෙනසක් එක්ක නැහැ නැත්නම් එළියේ ඉන්නේ පිටේ ඉන්න ඕනේ කට්ටිය පිටේ ඉන්නේ ඇතුළේ ඉන්න ඕනේ කට්ටිය කියලා. ඉතින් මේ මානවයට කොහෙද අයිතිවාසිකමක් තියෙන්නේ? සබ්බේ පුතුජනා උම්මත්තකා කියලා දරුවචනන්සේ කියලා තියේදී කට්ටියක් එකතුලා මූට පිස්සු කියලා ලේබල් ගහලා ඒක පිස්සන් කොටුවේ දාන. පිස්සන් කොටුවේ ගම ලස්සන වැඩක් වුණා. මමයි සුදු ආම්දු කෙනෙකුයි තවත් සුදු ආම්දු කෙනෙකුට ඔළුව මෙව වෙලා ගියේ. ඊයාර පස්සේ දැන් ඉතින් දොස්තර දෙමළ දොස්තර වුණා කෙනෙක් හිටින් කතා කරගෙන ඉන්න ගමන් මේ අර මටත් වැසිකිළියට යන්න ඕනේ උනාට ඇසිකිළියට. ඉතින් ඒ දොස්තර නෝනාට ගිහිල්ලා කිව්වා වැසිකිළියක් නැද්ද කියලා. මුළු ස්පිරිතාලෙම කලබල වුණා. කලබල වෙලා ඉවර වෙලා මේ මේල් නර්ස් කෙනෙක් අල්ලගෙන ඇවිල්ලා කිව්වා වඩින්නකෝ ස්වාමීන් මෙන්න මේක තමයි තියෙන්නේ. ඒ වැසිකිළිය දොරේ භාගයයි තියෙන්නේ. ඉඳගත්තාම පේන්නේ නැහැ, හිටගත්තාම පේනවා. ඒ වැඩේට ඇතිනේ ඉතින් ඕක. ඊට පස්සේ මේ ආවට පස්සේ ඇහුවා කවුද ලෙඩා කියලා. ඉතින් මං කිව්වා ලෙඩා තාම වෑන්ඩගේ කියලා. දැන් අපි දෙන්නට පිස්සු කියලා තමයි අරකට ගිහිල්ලා දෙන්නේ මොකද මේ පිස්සෝ සියදිවි නසා ගන්නවා. ඒක නිසා මේ දොරෙන් භාගයක් කපලා තියෙනවා. ඉතින් අපි දෙන්නට කොයි එකකටද පිස්සු කියලා දන්නේ නැති නිසා නෝස් නෝනා කියලා තියෙනවා. දැන් මෙතන දැන් මෙතෙන් ඉස්පිරිතාලට ඇවිල්ලා සියදිවි නසා ගත්තොත් ඒගොල්ලෝ වයි කියන්න එපා. දැන් අපි හාමුදුරුවනේ දෙන්නත් බෑ. නොදිත් බෑ. ඉතින් ආවට පස්සේ කොහොනේ අපිට පිස්සු නෑ කියලා. දැන් දොස්තරනට ෂුවර්ද දන්නේ නැහැ වැඩි. ඉතින් විශ්වචීන හඳුරු ගිහිල්ලා දැම්මට පස්සේ අපි ඊගාව දවසේ යනකොට මුඩු වාට්ටුව මේ ශාංශයට අපවස්සාන කරනවා. ඒ ශාංශේ සක්මන් කරනවා. ඒ ඔක්කොමලා කියනවා කතෝලික මිනිස්සුયો දෙමළ මිනිස්සුયો අපිට ලොකු ආශනාවක් ලැබුණේ මේ වගේ කෙනෙක් දකින්න හම්බෙච්ච එක. අප උපස්ථාන කරනවා. සාමාන්‍ය මිනිසෙකුටදී බොහෝම ගෞරවයි. ඒ නිසා මේ පිස්සන් කොටුව කියලා කියන්නේ අමුතුම දන. ඔය මේ මට ඒ ස්වාමීන් වහන්සේගේ නම මතක් වෙන්නේ ඒ ස්වාමීන් වහන්සේ මේ එතන ඒ පිස්සන් කොටුව ළඟම තියෙන ඒ පන්සලේ හාමුදුරු කඩුවෙල. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ දවසක් වල පිස්සන් කොටුවේ බණක් කියන්නේ දෙන්නේ කියලා. මේ හාමුදුරුවෝ හරිම බයලු පිස්සන්ට. ඒක නිසා කරගන්න දෙයක් නැති නිසා විනාඩි 15කට කලින් ගියාලු ලෑස්ති වෙලා. යනකොට අනේ සංවිධානය කරපු කවුරුවක්වත් නැතුළු පිස්සු ටික දැකපුවා මෙහෙනවා මෙහෙනවා මෙහෙනවා කියලා කතා කරා. දැන් හාමුදුරුවෝ හීන් දාඩිය දාගෙන වහට්ටුවට ගියාට පස්සේ කිව්වලු මේ පිටියට කන තියාගන්නවා කියලා. දැන් හාමුදුරුවෝ වයසයි. කන තියාගෙන ඉන්නවලු දැන් පිස්සා ඉස්සරහින් කන තියාගෙන ඉන්නවලු. දැන් හාමුදුරුවෝ කොන්දරි දෙනවනේ. ඉතින් ආම්ද්‍රෝ වටපිට බලනකොට වරින් වර දැන් සංවිධායකයෙක් කවුරු හරි එයිනව දැන් මේ මේ ආම්ද්‍රෝ කණ කියන්නේ එක එක්කත් නැතිලු. ඔය බණ වලට ගියාම හරි සෙල්ලම් වෙනවා. ඔය සංවිධානය කරන එකෙකුටවත් මතක නැහැ ඌ එකක්වත්. සංවිධායක වෙනකොට වැඩේ වෙලා ඉවරයි. ඉතින් වටපිට බලනකොට රාම පිස්ස තර්ජනය කරනවලු. <clears throat> සම්සිට බංකේ කණ තියන්න ඉන්න කියලා වටපිට බලන් දෙපා. දැන් ඉඳලා ඉඳලා විනාඩි 10ක් විතර ඉඳලා කිව්වලු උපාසක මහත්තයා මොනවත් ඇහෙන්නේ නැහැ නේ කිව්වලු. තමුසෙට විනාඩි 10ක් ඉඳලා ඇහෙන්නේ මම දැන් සුමාන දෙකක් අහන්න මට මොනවක්වත් ඇහිලා නැහැ. තමුසුරු විනාඩි 10 තියෙන ප්‍රශ්න කරලා. එතකොට සංවිධායක කෙනකොට හාමුදුරුවෝ කන තියාගෙන ඉන්නවලු. ඉතාලි දුවන ගිහිල්ලා අනේ සමාවෙන්න ස්වාමීන් වහන්සේ කියලා බණ පටන් ගත්තා. ඒක නිසා යම් කිසි කෙනෙකුට මතක තියාගන්න දෙයක් නැත්නම් ලෝකයක් යනකොට පිස්සු කියලා. භාවනා කරනකොට අපි එතෙන්ට යනවා. වර්තමාන මොහොතේ හිත තිබ්බට පස්සේ පරණ මතක සියල්ලම අපෙන් අයින් වෙනවා. මොකද වර්තමාන මොහොත අතීතයට ඉඩ දෙන්නේ නැහැ. අනාගතයට ඉඩ දෙන්නෙත් නැහැ. ඒ නිසා යම් දවසක සතිය දිරව ගත්තට පස්සේ සතිය සති බලයක් වුණාට පස්සේ සතිපත්ඨානයක් වුණාට පස්සේ සති බොජ්ජංගයක් වුණාට පස්සේ මතකයේ කියලා කියන්නේ කටුකම්බි ගුලියක් වගේ. මතකයේ කියලා කියන අපි දිවා රාත්‍රී පුච්චන දෙයක්. ඒ මතකේ නිසා අපි පුදුමාකාර කුරුසිර තියලා එන ගැහිලා තියෙන්නේ. අපිට ඒක මතක අමතක කරන්න බෑ. කවදා හරි භාවනා කරලා භාවනා කරලා අරමුණක් ගෙවිලා මුදුවට වර්තමාන මොහොතේ පట్టල වෙනකොට මතකේ නැතු වෙනවා. ඉතින් මේටි ඉස්සලා තිබුණ රිට්‍රීට් එකේදී හුඟක් ලොකු විහිළුවක් පාටපත් වුණා. මේ බණ ඇහුවොත් එහෙම උපාසකම්ම කියයි මම මේ එක එකනාගේ ගතු කේලම් කී කිය ඇවිදිනවා කියලා. භාවනා කරනකොට කිව්වා දැන් ස්වාමීන් වහන්සේ මගේ හොඳටම මතක නැති තැනකට ගියා මට පුදුමාකාර බයක් ආවයි කියලා. ඊට පස්සේ මම ඒ සාකච්ඡාවට ගත්තා ඒ ප්‍රකාශය. ඊට පස්සේ මම ඒව මතකේ තියෙන එක හොඳ දෙයක්ද නැති එකක්ද කියලා. ඉතින් ඒ උපාසකම්මා කියනවා මතකේ නැති එකට තමයි අල්සයිමර් කියලා කියන්නේ. ඒ නිසා මට බයක් ඇති වුණා දැන් අල්සයිමර් මට එන්න හදන්න කියලා. එහෙම නැත්නම් පාකින්සන් කියන්නේ ෂෝට් මෙමරි එක ගිහිල්ලා ඉතින් තව කෙනෙක් කතා කරලා කිව්වා බුදුහම්මේ කොච්චර ලොකු දෙයක්ද අපිට මතකේ නැතුව විවේක වෙන්න පුළුවන් නම් ඒකට තමයි හුදකලාව කියන්නේ. ඒක තමයි විවේකයේ කියලා කියන්නේ විස්රාමයේ කියලා කියන්නේ නිසා චිත්තක්ෂණයකට හරි Taman දන්නවනම් මම මතකයෙන් නිදහස් වුණයි කියලා. ඒක තමයි මේ తాවකාලික ලැබෙන ලිවන කියලා. ඒ වුණාට අර කියපු පාසකම් මට ඒක එච්චර ෂුවර් නෑ. එයා හිතනවා භාවනා කරනකොට කරනකොට මේ සීකටයුතු දෙයක් නැතිවීම අපි නිකම්ම නිකන් සිරිබිරිස් වුණා නිකමෙක් වුණා වගේ. එයා කියන්නේ ඒක අල්සයිමර් ලෙඩේ කියලා. මේ තමයි අපිට උගන්වන දේවල් පාඩම් පන්තිවල. අපිට කවදාකවත් හිතෙන්නේ නැහැ මතකේ හරහා තමයි අපිට දෙන්න තියෙන වද 32ම දෙන්නේ කියලා. ලෝකේ දෙන හරියක් වද දෙන්නේ මතකේ හරහා. ඒ මතක පොදි අරගෙන මැරෙනවා. ඊට පස්සේ ගිහලා පැලවෙන්නේත් ඒකම තමයි. ඒ නිසා අපිට පුළුවන් නම් චිත්තක්ෂණයකට හරි මේ මතකයෙන් ඈත් වෙන්න ඒක බුදු කෙනෙක් නිසාම තමයි සිද්ධ වෙන්නේ. දැන් මේ ඉන්න ඔක්කොමලා භාවනා කරනවා එතනින් ඈත් වෙලා තියෙනවා. ඒ දකලාට ඕගොල්ලෝ බය වෙලා ආයෙන් හයියෙන් හුස්ම ගන්න. ආයෙන් හයියෙන් ආනාපානෙ මෙනෙහි කරනවා. හයියෙන් ඇද්ද ගැරලා බලන මොන හරි මේ මතක නැති වෙනකොට මොකද වුනේ කියලා. මොකද ඒ තරම්ම අපි මේ මතකයට දාතකම් කරන වාල්කම් කරන ජීවිතයක් ගත කරන්නේ. ඉතින් ඒ නිසා අපි හිතනවා දරුවන් ගැන සිහිපත් කරන එක අනේ අම්මා අප්පා කෙනෙක්ගේ ලොකු වටිනාකමක්. දුවා දරුවන් ගැන සිහිපත් කරන, ධනෙ ගැන කල්පනා කරන එක, ලොකු කුඩා ලැබීම් ගැන කල්පනා කරනට. එහෙම නැත්නම් අරයා මෙහෙම කෙරුවා, මෙහා මෙහෙම කෙරුවයි කියලා ඔය එක එක ඉන්ද්‍රජාලිකයෝ කරන වැඩවලට අපිටි පොත් ලියලා, පුස්කොළ පොත් කියලා, මන්ත්‍ර කියලා, ගලේ කොටලා අනේ අම්මේ මේ ලෝකේ විනාශ කරලා තියෙන හැටි. ඒව මේ බෞද්ධයෝ කාලා තියෙන හැටි. අද වුණත් මේ গুপ্ত විද්‍යාවන් වලට ඇබ්බැහි වෙලා තියෙන හැටි බලනකොට අපිට පේන්න පටන් ගන්නවා මේ මිනිස්සයා Tamanට රුචි රුචි ආකාරයෙන් ඒ දැවෙන තැවෙන දේවල් මතක තියාන දැවි දැවි තැවි තැවි ඉන්නවා. ඉතින් ඒ නිසා සංසාරේ ගමන් කරන හැම කෙනාටම මතක පොදියක් තියෙනවා. මේ පොදිය බුදුහාමුදුරුවෝ පෙන්නනවා. පුත්තලාභම්පි අනුස්සරති, ධාරාලාභම්පි අනුස්සරති, ධනලාභම්පි අනුසර උච්චා වාචා ධනලාභම්පි අනුසරති සමනාවා බ්‍රාහ්මනාවා මිච්ඡා දිට්ඨි පටිපන්නා මිච්ඡා දිට්ඨි සමාපන්නා අනුස්සරති. මේක කාට හරි හිතන්න බලන්න අපිට මේ ශාසනයක් නැත්නම් අපේ හිත වෙන කොහෙද යන්නේ කියලා. ඔතෙන් තමයි යන්නේ. ඉතින් ඒ නිසා අපි මේ බුදුරජාණන් වහන්සේ මේ මුල් කොටසෙන් මේ සාරිපුත්‍ර ශාන්ති ඉදිරිපත් කරන સંદર્ભයේ මුල් කොටසෙන් බුදුහාමුදුරගෙනලා කතා කරලා කියනවා මේක තමයි බුදු කෙනෙක් පහළ වෙන්න ඉස්සෙල්ලා මනුස්ස මනසක් හිර වෙලා තියෙන හැටි. මේවා බුදුහාම කියනවා අත්තේ සාබික්කවේ අනුස්සරති මේ මේ අනුස්සරණය මේ මතක් කරන දේවල අර්ථයක් තියෙනවාද කියලා බුදුහාමට අහනවා. ඒකල කියනවා නෑ කියන්න නම් බෑ. උගත මුළු ලෝකෙම ඉන්නේ මෙතන. නමුත් මේ මතක් කරන දේවල් හීනා ගම්මා පෝතුජ්ජනිකා අනරියා අනත්ත් සංහිතා. ඒ බොහොම නීච දේවල් සංසාරේ පැත්තෙන් බලනකොට. ග්‍රාම්‍ය දේවල් මේ හැදිච්චි නැති එහෙම නැත්නම් ගෙමියන්ගේ වැඩ. පෝතුජ්ජනිකානික පෘථග්ජනයන්ගේ වැඩ. හීනෝ ගම්ම පෝතුජන අනරියෝ කද්දාකත් ආර්ය වංශේ නමක් මේ දුවදරුවන් ගැන කල්පනා කරන දේවල් අගේ කරන්නේ අනත්ත් සංහිතෝ අර්ථේ විනාශ කරනවා වර්තමාන මොහත කාබාසිනියක් දැන් සතිය පිළිබඳ ඩිංගිතක් හරි මතක තියෙනකොට පේනවා අතීතයට හිත ගිය කිසිම වෙලාවක සතිය තියෙන්න බෑ සතිය තියෙන වෙලාවක අතීතයේ ඇත්තෙත් නැහැ. ඒක හරියට උතුරු උතුරු පැත්තයි දකුණු පැත්තයි. දෙක එකට වෙන්නේ මතකය තියෙන දෙයක තියෙන කිසිම වෙලාවක සතිය නැහැ. සතිය තියෙන කිසිම වෙලාවක මතකයට යන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා ඒක හරියට පෑනේ ලියනකොට තින්ත නැති වුණා වගේ. ලිව්වට එහෙම නැත්නම් අපි කාබන් කොලයක් කියලා කියනවා කියලා හිතාන ලියනවා කාබන් කොලේ නැතුව. එතකොට යට කොලේ ලියෙන්නේ නැහැ. ඒ වගේ සතියෙන් හිටපු එකේ මුල් මුල් කොටස නම් ඇත්තටම මතක තියෙන දේවල් ඉතුරු වෙනවා. පහු වෙනකොට පහු වෙනකොට ඒක මැකිලා යනවා. ඉතින් එහෙව් බුදුහාමුදුරුව පෙන්නන මේ අනුස්සතානුත්තරිය උත්තරීතර වූ අනුස්සතිය දකින්න ਸਰුවචන්නාංශය ගැන මෙනෙහි කරන්න කියලා. එතකොට සරුවචනාංශ ගැන මෙනෙහි කරන්න අපි දන්නේ දැනගන්නත් බෑ මොකද බුදු කෙනෙක්ගේ ගුණ බුදු කෙනෙක් දේශනා කරත් මුළු ජීවිත කාලෙම දේශනා කරත් ඉවර කරන්න බෑ ඒ නිසා බුදුජානකසේ අපට කියලා දීලා තියෙන මේ නව අරහදී බුදු ගුණය බුදු කෙනෙක් අපිට දීපු මෙනෙහි කරන ක්‍රමය. අරහං ආදී බුදු ගුණ ටික. එතකොට මේ දැන් මේ සම අපි විපස්සනා භාවනා කරනකොට බුදු ගුණ භාවනාවට අපි එහෙම තනක් දෙන්නෙත් නෑ. අපි පූර්වක්‍ෘතියටවත් මතක් කරන්නේ නෑ. අද කියන ඉඳගෙන කෙලින්ම ආනාපානේ බලන්න. කෙලින්ම ඉඳගෙන ඉන්න ඉරියව්ව බලන්න. කෙලින්ම පිම්බීම ඇකිලෙන් බලන්න නැත්නම් වම දකුණ බලන්න. නම් සාමාන්‍ය සම්ප්‍රදාය තමයි තේරවාදී ක්‍රමයට බුද්ධානුස්සති මෙත්තාච මරණං අසුබස්සති යෝ ීමා චතුරාර්යක්ඛා භික්ඛු භාවීය සීලවා කියලා අපේ සම්ප්‍රදාය තියෙනවා. භාවනා කරන කෙනෙක් ඉස්ලාම් බුද්ධානුස්සතිය හිත දාලා හිත ආගමානුරූප කරගන්නේ කියලා. ඊට පස්සේ මෙත්තා මෛත්‍රී භාවනා අසුබ භාවනා මරණානුසීවට අපි කියනවා චතුරාර්යක භාවනායි කියලා. මේ චතුරාර්යක භාවනා කියන්නේ අපේ ලංකාවේම සංග්‍රහ වෙච්ච ක්‍රමයක්. ඉතින් ඒ නිසා විපස්සනා කරන කට්ටියක නොකල යුතුයි කියලා කියන්නේ ඒකේ ප්‍රෝජන තිරණ කරන්න. නමුත් මේ බුදුම පණ්ඩිත් ස්වාමීන් වහන්සේ දෙනවා විපස්සනා ගුරුවරයෙක් වශයෙන් බුද්ධානුසතිය වඩන විපස්සනා ක්‍රමයක්. අපි දන්නේකම තමයි කියලා කියන්නේ ඒ විපස්සනා ක්‍රමය දෙනකොට තේරෙනවා මේ බුද්ධානුස්සතිය කියන මේ කරන ක්‍රමය මේ වාහනයක පිටින් තින්ත මාරු කෙරුවා වගේ පාට මාරු කෙරුවා වගේ පිටින් දාගන්න එකක් නෙවෙයි ඒ හිතට වද්දා ගන්න එකක් ඒ නිසා ඒක කරනකොට හිත වෙනසක් වෙනවා හිත ටික ටික බුදු වෙනවා අන්න ඒ සඳහා සරුවච්චන් වහන්සේ තී කරනවායි කියන්නේ යෝචකෝ බික්කවේ තථාගතං වා තථාගත ශාවකං වා අනුස්සරති කියන්නේ බුද්ධානුස්සතිය නෙමෙයි කියන්නේ බුදුන් සිහි කරනවා බුද්ධානුස්සතියදී අපි දන්නවා අපි පොඩි උන්ටත් උගන්වනවා නබාරාදී බුදු ගුණ එහෙම නැත්නම් නවගුණ වැල කියලා අපිට එකක් තියෙනවා නවගුණ වැලේ අපි අරහං අරහං අරහං අරහං කියලා නවගුණ වෙන ගණන් කරනවා විපස්සනාව කොච්චරක් මෙව්වට දක්වන ආකල්ප කොහොමද කියනවනම් මම පණ්ඩිතාරාමේ ගුරුමේ ඉන්න කාලේ එහා පැත්තේ කාමරේ හිටියා ටිබෙටන් හාමුදුර කෙනෙක්. හැබැයි එංගලන්තෙන් ඇවිල්ලා පැවිදි වෙලා සුද්දෙක්. ටිබෙට් භික්ෂුව. හැබැයි යා මේ තේරවාදී රටවල් වල නෝට අපි වගේ සිවුරක් දානවා. අර ටිබෙටන් ලාමගේ සිවුර නෙවෙයි. ඉතින් යා එහා කාමරේ හිටියා. මං හිතපු අවුරුදු 3මාරටම වගේ දවසක් සයිඩෝ ගියා මේ කාමර පේළියේ මැද තියෙන කොරිඩෝ එකේ. එන්නේ නැහැ සාමාන්‍යයෙන් බලන් ඉන්න වෙලාවකුත් නැහැ එන්නෙත් නැහැ යනකොට දොර ඇරලා තිබුණ අර අර හාමුදුරනේ කාමර මොනක්වත් කාමරේ තිබුණේ නැහැ පිළිකර මොකොත් නැහැ මේ සුර තිබුණ නවගුණ වෙලා පස්සේ ඉඳලා කමඨාන් සුද්ධ කරනකොට කමඨාන් දුන්නා පස්සේ වුණා අහවලා තාවහල් කාමරේදී ඉන්නේ ඔව් මොකටද නවගුණ වෙලා මම පුළුවන් තරම් බුදුගුණ මේ කරා හෙට පිටත් වෙන්න කිව්වා මේ මෙහෙ කරනවා නම් පිම්බීම හැකිලින් විතරයි ওই කිසිම භාවනාවක් මේ කරනවා නම් මං වග කියන්නේ අද පිටත් වෙලා යන්න ඕනේ කිව්වා ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ඇත්ත ස්වාමීන් වහන්සේ මම ඒකේ තමයි හිත තියා හිටියේ දැන් මෙහෙ ආවට පස්සේ නම් මම කරන්න පිම්බීම හැකිලිම තමයි ඒ අර මගේ නවගුණ වල මේ සුරු තියෙන මම එකක් කියනවා කිසිම තැනක කරන භාවනාවක් මෙහෙ කරන්න දෙන්න එපා අන්න ගේට්ටු ඇරලා තිනවා වහම් පිට වෙලා යන්නේ කියලා මගෙත් ඇඟ හීතල වෙලා ගියා. මොකද මාත් යනකොට හිතනවා අකුණු වෙලක් අරගෙන යන්න වෙයි කියලා බුරුමේ යනකොට. බුරුමේ පණ්ඩිතාරාමේ ඇර ශ්වේදකෝන් චෛත්‍ය ළඟට ගියාම මේ තරම් විශාල ශාලාවක් තියෙනවා. ඒ ශාලාවේ ඉස්සරහා අපි රිදි දාන ස්ක්‍රීන් තියෙන ඇඟඳු වේලන්න අන්නේ වගේ ගෙනල්ලා නවගුණ වල 100ක් හමාරක් පිළිගන්නලා තියෙනවා. මිනිස්සු එනවා ඒකේ ඉඳ ගන්නවා නවගුණ වලට ගණන් කරනවා අරන් අරන් අරන් අරන් අරන් අරන් කියලා නවගුණ වල නිකන් ක්‍රේ මේ ප්‍රතිරෝධයක් වගේ කරකෙයි. ටට ටට ටට ගාන පැයක් ඉඳ ගන්නවා ගණන් කරලා තියලා යනවා. ඉතින් ඒක තමයි ඒගොල්ලන්ගේ බුද්ධහම. මේ සයිඩෝ කියනවා ඒ වෙනුවට අරහං කියන ගුණේ ගන්න. ඒකේ අකුරු හතර ඉගෙන ගන්න. අයනු රයනු හයනු බිඳුව. ඒක කොඩිය ලියනවා ඒගොල්ලෝ අරහං කියලා හයන්න ලියලා එක බඩක අයන්න දානවා. එක බඩක රයන්න දානවා උඩින් බින්දුවක් තියෙනවා. හයන්නේ බඩවල් දෙකක් තියෙනවා. හයන්න එකක හයන්න එකක උඩින් බින්දුවක් දාම කොඩියේ තියෙන අරහන් තමයි. ඒ බුරුමේ ක්‍රමයක්. මේ ශාංශ කියනවා දෙවෙනි පදේ තේරුම් ගන්න කියනවා අරහන් කියන පදේ තේරුම. අරහන් කියලා කියන්නේ සුදුස්සක්. අරහන් කියන්නේ දේව දේව බ්‍රහ්මයන්ගේ පූජාවට සුදුසු අය. අපි දන්න දෙන්නේ. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරු සුදුස්සෙක් බාටපත් උනේ කොහොමද? මිනිස්සෙක් වශයෙන් ඉපදිලා දිව්‍යංග බ්‍රහ්මයන්ගේ පූජාවට සුදුසුනේ කොහොමද? ඒ පිවිතුරු කම නිසා. හිත කලවම් නැති නිසා. අතීතයත් එක්ක කලවන්නේ අනාගතයත් එක්ක කලවන්නේ වෙන කෙනෙක් එක්ක කලවන්නේ වෙන තැනක් ගැන කලවන්නේ වර්තමානයේ හිත පවත්නවා නම් හිත පිරිසිදුයි. හිත පිවිතුරුයි. ඒක නිසා අපි බුදුන් ගැන කල්පනා කරමු බුදුරජාණන්සේ පිවිතුරු උත්තමයන් වහන්සේ නම ඒ වගේම පූජාවට සුදුස්සෙක්. ඒ නිසා මට පුළුවන් ද අරහං ගුණයෙන් හිත පිරිසුදු කරගෙන හිත පිට නොයවා අරහං ගුණයම හිත දිගට පැවැත්වීමෙන් චිත්තක්ෂණ දෙක තුනක් බුද්ධානුස්සතියෙන් හිත පිරිසුදු කරගන්න. ඒ තිබ්බට හිත හිටින්නේ නැහැ. අරහන් කියන්න ගියාට හිත හිතින්නේ නැහැ. ඉතින් ඒක නිසා අරහන් අරහන් අරහන් අරහන් අරහන් කියලා සයිඩෝ කියන එක විනාඩියක් මේ අරහන් ගුණයේම හිත පැවැත්වුවා නම් ඒ චිත් ඒ විනාඩියේදී අපි අපේ හිතත් බුදු වෙලා තමයි තියෙන්නේ කියලා. පිවිතුරුයි. අරහන් ගුණයෙන් පෙඟිලා තියෙන්නේ. එහෙම නැතු මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ වෙනමම සතෙක් බුදුරජාණන්සේ ගැන භාවනා කොට පිං කියලා જાතියක් සිද්ධ වෙනවා. ඒ පිං ලබනාත්ම වෙනකොට මෙහෙම වෙනවා කියලා අපිට මේ කරන කතන්දර එකක්වත් පිළිගන්න එපයි කියලා කියනවා. අරහං කියලා මෙනෙහි කරනකොට අරහං ගුණේ හිත තැම්පත් වෙලා අරහං ගුණේ හිත පිහිටලා එක දිගට චිත්ත වීදේ යනකොට Tamanට වැටහෙනවනම් මේ මුළු විනාඩිය පුරාම මගේ හිත තිබුණේ අරහං ගුණයේ එහෙමනම් මගේ හිතත් අරහං කියලා කියනවා. කවුරුත් පිළිගන්න කැමති අම්මෝ බුදුහාමසෝ අරහන් අපි කොහොමද අරහන් වෙන්නේ අපි ඇවිල්ලා මේ පවුල් පවුල් අමුදරුවන් රකින්න මිනිස්සු ඉඳලා අපි අතින් පවුත් සිද්ධ වෙනව නේද කියලා අපි බුදුහාමසෝ වෙන ලෝකයකට දානවා දාලා අපි නරපණුව වෙන්න හදනවා නරපණුව වෙලා කියන අම්මෝ අරහන් ගුණේ කොච්චර කිව්වත් අපි හිතනම් අරහන් වෙන්නේ නැහැ කියලා නමුත් ඒ සයිඩෝ කියන්නේ බුදු ගුණේ උඹට පිළිතන්න බලුවන් එක්කෝ ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ හිත පවත්තක් එහෙනම් බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණේ හිත පවත්තක් ඒකල බලන්න එක විනාඩියක් එක දිගට විනාඩි දෙකක් එක දිගට තුනක් එක දිගට ඒ ගුණයෙහිම ඊට පිහිටියා නම් ඒක තමයි අරහං කියන්නේ. ඉතින් ඊට පස්සේ තියෙන්නේ විනාඩි හිටපෙක බයක් තියාගන්න. බයි කාමරක් තියාගන්න. බයි දෙක තුනක් තියාගන්න. ඊට පස්සේ තමන්ගේ මට්ටම් තමෙට්ටම්. කැමැති තාලයකට ඉන්න එකයි තියෙන්නේ. ඉතින් අපිට හිතක් එන්නේ නැත්නම් මේ අරහං කියන ගුණයෙහි වචනේ අර්ථය දාන්න පදගතාර්ථ දන්නවා පිවිතුරුකම කියලා දන්නවා ඒ පිවිතුරු ගුණේ හිත පවත්නකොට මගේ හිතෙත් අරහං ගුණයක් එනවා කියන එක සිංහල බෞද්ධයා පිළිගන්න කොහොමඩක්වත් කැමති නැහැ මොකද ඒ තරම් උසස් කරලා අපි බුදුරජාණන් වහන්සේ උතනක තියලා තියෙන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ කියන මේ දරුවෝ ගැන සීකනවට වැඩිය දුවා දරුවන් ගැන සීකනවට වැඩිය ධනලාභ ගැන සීකනවට වැඩිය උච්චාවචන් ධනලාභං සුළු කුඩා මහ කුඩා ධනලාභ ගැන හිතනට වැඩිය මේ එක එක ඉන්ද්‍රජාලිකයන්ගේ ඒවා කතා කරනවට වැඩිය බුදුහාමුදුරන්ගේ අරහං ගුණේ සීකරන්නකෝ සීකරන තමන් අරහං වෙනවා ඒක සීකරන තමන් අරහං වෙනවා කවදාකවත් පිළිගන්න කැමති නැහැ මොකද නේ කිතර මේ හිතලා කියනවායි කිය. දැන් ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු 40 50 කමටහන් දීලා මේ අරහන් හිත අපි ළඟ තියෙනවා අපේ ළඟ ඒ අරහන් හිත එන්නේ නැත්තේ දරුවෝ ගැන හිතන හින්දා වස්තුව ගැන හිතන හින්දා මේ එක එක ඉන්ද්‍රජාලිකයන්ගේ මැජික් ගැන හිත හිතා ඉන්නකොට කවදාකවත් හිත වර්තමානේ නැහැ. කවදාකවත් හිතෙන්නෙත් නැහැ හිත පිවිතුරු වෙයි කියලා. ඇත්ත අපේ හිත මුළු සදාකාලික පිවිතුරු නැහැ. නමුත් තන තන චිත්තක්ෂණ වතයේ ක්ෂණබංගුර වශයෙන් පිවිතුරු වෙන්න පුළුවන් හිතක් නේ අපිට තියෙන. ඒකට කියනවා ප්‍රභවය කියලා. ඒකට කියනවා පොටෙන්ෂල් කියලා. අපිට තියෙනවා හැකියාවක් චිත්තක්ෂණ කීපයක් හිතට කෙලෙස් නොයෙන්ට තැම්පත් කරන්න පුළුවන්. එකක් තමයි ගන්න ගන්න හුස්මක් පාස හුස්මත් එක්ක හිත යන. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත තියෙනවා. එහෙම නැත්නම් බුදු ගුණේ හිත තියෙනවා. ඒ දිගට පවතිනකොට අර ප්‍රවාහය කැඩිලා ඒ ඒ වෙලාවේ අතීතේ හිත යන්නෙත් නැහැ, දරුවෝ ගැන හිත යන්නෙත් නැහැ, මල්ලෝ ගැන හිත යන්නෙත් නැහැ. වර්තමානයේ හිත තියෙනවා නම් අම්මලා හිතන්නේ ඒක හරිම කෂඩ වැඩක්, හරිම හොරිකඩ වැඩක් මේ දරුවා අමතක කරපේ කියලා. චිත්තක්ෂණයකටවත් දරුවෝ පුළුවන් නම් අමතක කරන්න කුසින් වදාගත්ත දරුවනේ. එනිසා කියනවා තාත්තලාට වැඩි අම්මලාට සංයෝජන ධර්ම 11ක් තියෙනවා කියලා. තාත්තලාට සංයෝජන ධර්ම 10යිනේ. කාමච්ඡන්ද අර මුලින් මුලින් කියන සීලබ්බත පරාමාස ආදී වශයෙන් දාද අම්මලාට තියෙනවා දරුවන් පිළිබඳ හිතන එක 11 වෙනි සංයෝජන. ඒගොල්ලෝ හිතනවා ඒක ලොකු යුතුයකමක් කියලා. හැබැයි ඉතින් අද ලෝක සත්‍යයක් තියෙනවා. හැම දරුවම අම්මට තාත්තට වෛර කරනවා. මෙතන දන්නේ නැති එක අම්මා තාත්තා කෙනෙක් නෑ හැබැයි එක්කෙනෙක්වත් කියන්න කැමති නෑ. ඒ මොකද මේ දරුවෝ ගැන කල්පනා කරලා දරුවන්ට සැලසුම් හදලා දරුවෝ ජීවමාන හිර ගෙදරක දාලා තියෙනවා. අම්මලා හිතනවා මේ මම හදලා දෙන්න ඕන කියලා දරුවෝ. අම්මලා තාත්තලාටත් චර්යාවක් නැත්තම් අම්මලා තාත්තලාටත් නැත්තම් න්‍යාය පත්‍රයක් ඒ දරුවන්ට මේ යහමඟ කියලා දෙන්න මොකද්ද තියෙන අයිතිවාසිකම? ඒක දරුවෝ කෙලින් අහන්නේ නැහැ. දරුවෝ අම්මට තාත්තලා වෛර කිරීම කරනවා. ඒකෙදි තව පොඩ්ඩක් මම ඉස්සරහට යන්නම් එන අනවශ්‍ය කතාවක් වෙන්න පුළුවන්. නමුත් මේවා කියනකොට හිතවදින්න නිසා. දලයි රාමතුමා මම දැක්කා ගිය පාරට ඉස්සල සැරේ නිව්සීලන්ත ගිය වෙලාවේ. මම මේ මනස කවදාකවත් දැකපු දෙයක් නිසා මගේ යාළුවෙක් තමයි මේ උත්සවේ සංවිධානය කරේ ඔබ වහන්සේට ඕන යන් කිව්වා. මම නරක දෙයක් නෙවෙයිනේ ගිහිල්ලා බලමු කියලා. බලනකොට දේශනයක් දුන්නා. ඒක එච්චර මහා ලොකු හරපද්ධතියක් නෑ. නමුත් ඉතින් ජාත්‍යන්තර වශයෙන් හොඳයි. ඊට පස්සේ ප්‍රශ්න තුනකට කොහොද උත්තර දුන්නා. ප්‍රශ්න එහෙන මිටියක් තිබ්බා. එයා කතා කරනකොට කියනවා ලෝක සාමය ගැන කතා කරනකොට අපි ලෝක සාමය පටන් ගන්න ඕන gedara සමගියෙන් කිව්වා. එකිනෙකායි වල වල සමගි නම් ඊට පස්සේ අය ගම් අතර රණ්ඩුවක් වෙන්නේ නැහැ, ජාතින් අතර රණ්ඩුවක් වෙන්නේ නැහැ, රාජධානි අතර සක්මක් වෙන්නේ නැහැ. හැබැයි gedara සමගියේදී අපි පුංචි කාලේ, ඒ කියන්නේ දලයි ළමත් දැන් අවුරුදු 70 ගානක්නේ. අපි පුංචි කාලේ දරුවන්ගේ द्वේෂය ගියේ තාත්තට කිව්වා. දැන් අවුරුදු 40ක ඉඳලා පවුලක දරුවගේ ද්වේෂයන්නේ අම්මට කිව්වා. ඒ නිසා සාමය ආරක්ෂා කරනවා නම් අම්මාටි වැඩි කියන්නේ කිව්වාද? පවුලෙන් එහාට ප්‍රශ්නයන්ට දෙන්න එපා. හොඳට මතක තියාගන්න හැම දරුවෙක්ම තාත්තට වැඩිය අම්මට වෛර කරනවාද? මොකද අම්මලාද බැහැලා වැඩනේ. හම්බ කරනවා. අනිකුත් කාර්යකාරී ඔක්කොම කරනවා. ඒ නිසා අර තාත්තට ගියේ වෛරය අම්මට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ලෝක සාමය ගැන බලාපොරොත්තු වෙනවනම් මේ දරුවෝ එහෙම වෛර කරන බව දැනගෙන ඒක වැඩි බෝ වෙන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් පවුලේ ප්‍රශ්නේ පවුලෙන්ම නැත කරගන්නයි කියන්නේ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේක කියනවා ටිකක් ධර්මානුකූලව. මොකද්ද ධර්මානුකූලව කියලා කියන්නේ? බුදුරජාණන්සේ සඳහන් කරනවා අපිට උපදින සංකල්ප ගැන කතා කරනකොට කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප කියලා මිච්ඡා සංකල්ප තුනක් අපිට උගන්වනවා. ඒක තමයි සම්මා දිට්ඨිය වලට පස්සේ උගන්වන සම්මා සංකල්ප. මේ සංකල්ප යටපත් උනායි කියලා කියමු. ඒ කියන්නේ කාම විතක්ක නැතපත් උනායි කියලා කියන්නේ හිත පොඩ්ඩකට ඒකාග්‍ර වුණා. ඒකාග්‍රතාවය තමයි ඔය කාම විතක්කේ අනිත් පැත්ත. ඊට පස්සේ ද්වේෂය විහිංසා විතක්ක ව්‍යාපාද විතක්. ව්‍යාපාද විතක්ක වෙනකොට භාවනාදී පුංචි ප්‍රීතියක් ආපු වෙලාවක් හිතන්න කියලා. භාවනා කරලා අරමුණේ හිත අනායාසයෙන් පවත්වනකොට අපිට සමාහට භාවනාමය ඊරාමිෂ ප්‍රීතියක් පහළ වෙනවා. ඒ වෙලාවට ද්වේෂය නැහැ. ඒ විහිංසාව අපි බද්ධ වෛර තියෙනවානේ. අපි සාමාන්‍ය සිංහල මිනිස්සුෙකුට ප්‍රභාකරන් කියපු ගමන් නැට්ටට තද වෙනවනේ. ඒ ප්‍රභාකරන් දැකලත් නැහැ. ප්‍රභාකරන් කියපු කවකයි මස් කන්න ඕන, කපන්න ඕන, මරන්න ඕන, කන්න ඕන කියාගන්නේ අපි දඟලන්නේ. ඒ වගේ අපි ළඟ තියෙන විහිංසාවක් මේක එක જાතියින්ද එහෙම නැත්නම් එක එකනාට ඇවිල්ලා අපි හිතන එක ජාතික උරුමයක් කියලා. අපි හිතන එක අනිවාර්යම රැකිය යුත්තක් කියලා. ඒ නිසා අපිට අර කාමච්ඡන්ද ද්වේෂය අයින් වුණාට පස්සේ අර යට තියෙන විහිංසාව හිතවිලි එනවා. මේ තුනම විහිංසාව කියන්නේ අනුන්ට දුක කැමති වීම. අනුන්ට හිංසාව කැමති වීම. ඒ සුඛය තමන්ගේ හිතට ආපු වෙලාවක තමන් ඉන්නේ සැප පහසුවේ නම් එයාට ඒ සුඛ කියන ධානාංගයේ ආවම විහිංසයි කියලා අඩු වෙනවා. ප්‍රීතිය එනකොට ද්වේෂය අඩු වෙනවා. සුඛය එනකොට ඉදු මිතු පහසුකම් ලැබෙනකොට මේක අඩු වෙනවා. මේ තුන අඩු වුණාට පස්සේ ඒ කියන්නේ ප්‍රධාන විතක්ක තුන අඩු වුණාට පස්සේ ඒක යට තියෙනවා තව සුකුමා විතක්ක කියලා සූක්ෂම විතක්ක හයක්. මේ තුන නැති වෙච්චාම ඒ තුන එනවා. අපේ ලොකු සංසය සමති දර්ශනා භාවනා මාර්ගයේ නවමා විතක්ක කියලා පෙන්ලා දීලා තියෙනවා. මේක පළවෙනි විතක්ක තුන සම්මා මිච්ඡා සංකප්ප වලට වැටලා දෙනවා. ඉතුරු විතක්ක හයක් තියෙනවා. ඒක භාවනා නොකරපු එකනා එච්චර දන්නෙත් නැහැ. හැසිරෙන්න දන්නෙත් නැහැ. ලොකු සංසෙත් කියනවා භාවනා නොකරන අය භාවනා නොකරන ලාට විතක් ගැන එච්චර කල්පනා කරන්න යන්න එපා. ප්‍රධාන වශයෙන් බලන්න ඕනේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. මේවා සාමාන්‍යයෙන් පරිඋත්ථාන කෙලෙස්. එහෙම නැත්නම් නීවරණ ටික. නීවරණ යටපත් වුණාට පස්සේ තව විතක්ක හයක් මතුවෙනවා. ඒවට කියනවා ජනපද විතක්ක, අමර විතක්ක, ලාභ පරිසං, ලාභ සක්කාර පරිසංවිත විතක්ක, පරානුද්යතා පරිසංවිත විතක්ක, ඥාති විතක්ක, අමර විතක්ක කියනවා. ඒ ගැන පොඩ්ඩක් හිතනවා නම් අර කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතක්ක නැතුණාට පස්සේ මම ලෙඩ නොවි ඉන්න ඕනයි කියලා මම ඊට පස්සේ ඕන නැති ආහාර ගන්නෑ මට මේ ඩයබටිස් ආවේ දන්නේ නැතුව කාලා මට මේ ආවේ කොලෙස්ටරෝල් ආවේ මේක දැන් නම් ඒක මම කරන්නේ මම ඊට පස්සේ හොඳට ව්‍යායාම කරනවා හොඳට කරනවා කියලා හිතට එනවා විතක්ක ඊට පස්සේ ආ ඒක දිගට යනවා මැරෙන්නේ නැති වෙන්න ඉන්න ඕන කියලා අමර විතක්ක ජනපද විතක්ක මෙහෙම ඉන්නකොට ඉස්සන දැන් දවස් 3ක් 4ක් ප්‍රවෘත්ති බැලුවෙත් නැහැ. නිවුස් ඇහුවෙත් නැහැ. සෙල්ෆෝන් එකක් පාවිච්චි කරන්න දුන්නෙත් නැහැ. මොනවා වෙලා තියෙනවද දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇත්තට දිනුවට මොකද තාම ජනාධිපතිද නැද්ද දන්නෙත් නැහැ. ඒ වගේම අර රටවල් වල මෙහිමට උනේ ජනපද පිළිබඳව මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙහි ඉන්නකොට හිතනවා ඉතින් ওই ටිකක් පත්‍රේ බලපුවම මොකද්ද පැති වැඩි. ඉන්ටර්නෙට් ටෙලිවිෂන් එක බලපුවම මොකක්ද දැන් ගෙදර යන්නේ හෙට මේ වෙනකොට ඔන්න කට්ටිය වැඩ පටන් අරගෙන. කටත් ඇරන කකුල් දෙක උඩ දාගෙන ටෙලිවිෂන් එක ළඟ ඉඳගෙන කයිවාරු කියන අනික් කටේට මන්ට උද්‍යප්පේ ඥානෙ හම්බුණා. දන්නේ නැද්ද ඔයගොල්ලෝ? මට මේ සංකාරූපේකාරන නේ නේ මේ ප්‍රවෘත්ති යනවා. ආහා ඒ නයි කමතක් කළ ප්‍රවෘත්ති වලම කියලා කට්ටියක තියලා ජනපද විතක් වලට පුදුමාකාර සැලකිල්ලක් තියෙනවා. දැන් ඒක නැතිකම විතක්යක් වෙනවා. ජනපද විතක්. ඊට පස්සේ තියෙනවා ලාභ සංඛාර පරිසංවිත විතක මේ භාවනාව කාට හරි කියලා දීලා හරි කීයක් හොයා ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. දැන් තියෙන හොඳම ජොබ් එක මට කිව්වේ 1996 දී ධම්මික අහමතුරු. උඹ අල්ලලා තියෙන පුදුමාකාර ලෝකේ තියෙන හොඳම ජොබ් එක කිව්වා. මම මොකද්ද කියලා දැන් උඹ කමටහන් දෙන්නේ හදන්නේ. ඕනම කෙනෙක් වඳිනවා. ඕනම කෙනෙක් අන්තිම කැමැති පත්‍රයත් ලියනවා. බූදල් ගෙනල්ලා වක් කරනවා. ඉතින් කටිහිලා ටිකක් භාවනාව අල්ලගත්තා නම් කාගරි පොඩ්ඩක් කමටහන් සුද්ධ කරන්න ඉගෙන ගත්තා නම් ඔය පාරක් අයින පොඩි ටෙන්ට් එකක් ගහගන්න එක විතර නෙවෙයිනේ. හම්බ කරන්න පුළුවන් කියලා මේ භාවනාව පවා මෙතන ඉන්න කට්ටිය අඳුන ගැනීම හරහා පවා ලාභ සත්කාර සංයුක්ත ලැබෙන විතක් වගේක් වැඩ කරනවා. පරානුද්යයතා පරිසංයුක්ත විතක් කියලා જાතියක් තියෙනවා. මේ කට්ටියට අනුකම්පා කිරීම. ඒක සාමාන්‍ය හොඳ දෙයක් නේ. භාවනා යෝගාචරචන ප්‍රධානම පිළිකාව තමයි යෝග. තමන්ගේ වැඩ තියෙද්දි අනුන්ට අනුකම්පා කරන්න හදනවා. gedit මර්ගාදේදීදී ලෝකෙට ප්‍රකාශ. ඉතින් ඉඳගෙන විවේකයේ විචිත් මං හිත හරියට මේ කියලා දෙන්නේ කොහොමද? අම්මට කියන්නේ කොහොමද? දුවාට පුතාට කියලා දෙන්නේ කොහොමද කියලා මේ හිත පෙළෙනවා. අනිතික ඥාති විතක්ක මේ දරුවෝ ගැන අම්මලා තාත්තලා ගැන ඥාති විතක්ක අර කාමච්ඡන්ද ව්‍යාපාද වගේ විතක්ක නැති වෙච්ච එකම ඉතින් අපි දන්නේ නේ මේ ධනපද විතක්ක ඥාති විතක්ක පරානොද්දාය තපාට සංවිත විතක්ක කෙලස් බව දන්නේ නේ අපි හිතනවා මේක අනුකම්පාව කියලා අපි මේකට පෝර දානවා පන්සල් වලින් කෙරෙන්නේ මොච්චර තමයි පන්සල් වල කියන්නේ සුකුම විතක්ක ආයේට සපෝට් කරන එක තමයි නමුත් මේ අර බරපතල විතක් අයින් වෙච්චාම යට එන විතක්ක ඒක පංසුදෝවන සූත්‍රයේදී සරුවචන්සේ සඳහන් කරලා තියෙනවා ගොරෝසු ගොරෝසුව අයින් කරාට පස්සේ මේ සුකුම විතක්ක මිත්‍රාත් ස්වරූපේ කරුණා වශයෙන් දරුවන්ට කරන අනුකම්පා වශයෙන් පෙනී හිටිට පටන් ගත්තාම පස්සේ යෝගාවචරය කොහෙන් පටන් ගන්න කොහෙන් කෙලවර වෙනවද දන්නේ පඹ ගානේ පැටලිච්ච හිවලෙක් වගේ අර විතක්ක රාශියක තමයි නැගිටින්නේ ඉතින් ඒකෝට බුදුහාමුදුරු සී කරන්න වෙලාවක් නැහැ. සතිමත් වෙන්න වෙලාවක් නැහැ. Taman ඉන ඉරියව්ව පේන්නේ නැහැ. හිතනවා මේක. මෙයා හිතනවා මම පවුලක සමාජිකයෙක් වශයෙන් මගේ පවුලේ අයගේ සුභසිද්ධිය බලන එක හොඳයි කියලා. ඉතින් බුදුරජාණන්ගේ අහනවා Taman අනුක් කෙනෙකුට උදව් කරන්න තමන් මොකද්ද විශේෂය තියෙන්නේ? මේ මොකටවත් නෙවෙයි මම අයියා කියලා වෙන්නත් මම අක්කා කියලා වෙන්නත් මමත් පොරක් කියලා වෙන්නත් මමත් මුදුන වෙන්න මමත් ගරු වෙන්න හරියගේ වැඩට මෙයාගේ වැඩට අත දාන. ඉතින් ඒගොල්ලත් කියනවා හොඳයි හොඳයි කියලා. බුදුහාමුදුරුවෝ එහෙම අපේ මොකුත් බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් කියනවා මේ වැඩක් බලාගන්න. සතිමත්ය. එතන බුදුරජාණන්ගේ පිවිතුරුකම කල්පනා කරපන් අපේ හිත හදන්නම බෑනේ. අපි හිතනවා නෑ ඊට වෙදී දරුවෝ ගැන හිතන එක හොඳයි. ලාභ සත්කාර හම්බ වෙන එක හොඳයි. ඉන්ද්‍රජාලිකයන් කරපු ඉන්ද්‍රජාල ගැන කතා කරන එක හොඳයි. සුරංගනා කතා කරන එක හොඳයි. බුදුජානකගේ ජාතක කතා කතා කරගෙන ඉන්න එක හොඳයි කිය මෙන්න මේ පටලවිල්ලට කියන්නේ අදි කුසලය තිබියදී ලාමක කුසලයේ සමාදන් වෙනවා කියන්නේ. අදි කුසලයේ තිබියදී ලාමක කුසලයේ සමාදන් වීම අතින් බෞද්ධයා විතර අමන මරි මෝඩ ජනතාවක් නැහැ. කළ හැකි උපරිමේ තියෙන මේ භාවනා කරන කෙනෙක්. භාවනා ඇවිල්ලා පරියන්කෙත් ඉන්නේ. සතියත් වැඩිලා. එයා හිතනවා මේ ඔක්කොම තියෙන වෙලාවක අම්මා තාත්තා ගැන කතා කරන එක හොඳයි. දරුවන් ගැන කතා කරන එක හොඳයි. බිස්නස් එක ගැන පොඩ්ඩක් කතා කරන එක හොඳයි. දැන් හිතන එක. ඉතින් අන්තිමට ගියාට පස්සේ මාරයා මේ ටික ඉස්සරහට දාලා අර වඩා තනවා වඩාගත්ත සතියට මොනව වෙනවද දන්නේ ඒ වෙනුවට දාලා බලන්න බුදුහාමුදුරන්ගේත හිත ඔය කවදාකවත් හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ විදියට බලමත් වෙන්න දෙන්නේ යන්නේ ඒ වෙලාවට යන්නේ බුදුන් කෙරේ යන්නේ සතියට යන්නේ ඉරියව්වට යන්නේ මූල කර්මස්ථානට යන්නේ ඒක නිසා මේ අනවශ්‍ය ග්‍රාම්‍ය වූ හීන වූ පුතග්ජනක වූ අනත්ත් සංහිත වූ දේවල් වලට හිත යන්නේ මේ මේ චිත්තක්ෂණය කරන අකුසලයක් නිසා නෙමේ පරණ කෙලෙස් කහට නිසා. ඒවට කියනවා මෝහ පටල කිය. කෙලෙස් කහට. මෝහ පටල. කිව්ව එනකොට දැනගන්න මේ ප්‍රධාන කුසල් තුන අකුසල් තුන ඇතිවෙච්ච ගමන් අර පොඩි කට්ටිය ඇවිල්ලා අපේ හිත හිර කරනවා. මේක දැනගන්න එක ලොකු ලාභයක්. මගේ හිත තියෙන්නේ දැන් මිච්ඡා විතක්කවල නෙවෙයි. කාමච්ඡන් එහෙම නැත්නම් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා නෙවෙයි. මේ පරානුද්යත අපට සංහිත විතක්ක, ඥාති විතක්ක, ජනපද විතක්ක, ලාභ සත්කාර සංයුක්ත විතක්ක. ඉතින් ඒව සාමාන්‍ය ජීවිතේ බලන වැරදි දේවල් නෙවෙයි. ඒත් මේ යෝගාවචරගේ පැත්තෙන් බලනකොට අර පැවැත්විය යුතු අදි කුසලයේ තිබියදී ලාමක කුසල් වලට හිත ගිහිල්ලා එයා හිතන මේවා පිං කියලා. මේකට බුදුරජාණන්සේ දෙන වචනේ තමයි අර්ථිය කියලා. භාවනා අර්ථිය. භාවනාවෙන් හිමීට පිටපැනම අදාළ නැති මාත්‍රකාව අධිකය ඇදගෙන යනවා. ඒකට කියනවා දවල් හීන දකින්නයි කියලා. ප්‍රපංච කරනවායි කියලා. කතන්දර ගොතනවායි කියලා. ඕක තමයි හිතේ කොයි වෙලාවෙත් වැඩි. ඒක හරියටම කණෙන් අල්ලලා ආ මේක ජනපද විතක්කයක්. මේක ඥාති විතක්කයක්. මේක අමර විතක්කයක්. මේක ලාභ සංයුක්ත පරිසංයුක්ත විතක්කයක් කියලා. ඒ ප්‍රධාන මිච්ඡා මිච්ඡා සංකල්ප අයින් වුණාට පස්සේ මේව අහුලන්න පුළුවන් නම් මගේ හිතේ ප්‍රධාන අකුසල අයින් වුණාට පස්සේ මගේ හිත පුරවන්නේ මේකෙන් කියලා අපි ඔක්කොම සමානයි. මේකට කියනවා යටිහිතෙන් අපි ඔක්කොම සමාන. ඒකට කියනවා universal unconscious කියලා. මේ සාමාන්‍ය ක්‍රියාහිත කෙලෙස් අයින් කරපු ගමන් යටිහිතේ තියෙනවා එන්න පටන් ගන්නවා. අපි ප්‍රසිද්ධියේ සාකච්ඡා කරුවොත් මොකද වෙන්නේ? ඒකට අපිට තේරෙනවා යම් වෙලාවක භාවනාවේදී බුදු ගුණයක පිටලා හෝ සතිය පිටලා හෝ ඉරියව්වේ පිටලා හෝ අර කාම වියාව කාම කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක නැති වෙනකොට එක්ක මේ විතක්ක එනවා නැත්නම් නිින්දට වැටෙනවා. ඔච්චර තමයි භාවනා යෝගය කියන්නේ. හැබැයි මේ දෙකම හොඳ ලකුණු දෙකක්. ඇයි මම මේ හොඳ ලකුණු කියන්නේ මේ වෙලාවේ කාම විතක්ක නැහැ. ව්‍යාපාද විතක්ක නැහැ. විහිංසා විතක්ක නැහැ. එක්ක මේ ලාමක පොඩි විතක්කකින් හිත පිරෙනවා. එතන නිදිට නිදර වැටෙනවා. මේක හරියටම අල්ලලා භාවනා කරන කෙනෙකුට කියන්න පුළුවන් නම් මගේ හිත ස්වාමීන් වහන්සේ ආනාපාන දිගේ යනකොට ඉඳපු ගමන් හිතවිලි වලට ආව මට ඇති උනේ අතීතයේ මගේ ජනපද විතක්කයක් මට ආවේ ඥාති විතක්කයක් මට ආවේ අමර විතක්කයක් මට ආවේ ලාභ සත්කාර සංයුක්ත පරිසංයුක්ත විතක්කයක් කියලා මේ එන ලෙඩේ ප්‍රධාන දෙයකට නෙමෙයි මේ තියෙන්නේ. මෙන්න මේක අල්ලන්න පුළුවන් නම් තේරෙවි. මේ ඔක්කොම සාමාන්‍ය ජීවිතේ බලනකොට හොඳයි කියන දේවල්. දැන් වංචනික ධර්ම බාටපත් වෙලා ෂට ධර්ම බාටපත් වෙලා මායාවී ධර්ම බාටපත් වෙලා අර ලස්සනට හදාගත්ත හිතේ නානා තනකොළ જાති වෙරෙනවා. නියම භෝගෑටේ දැම්මේ නැත්තම් හේනේ වෙලාවට පොළවේ තියෙන තනකොළයට හෝ ගාල වැඩි. ඉදම සුද්ධ කරාට පස්සේ විවෘත කරලා තියන්න එපා. එහෙමනම් සුද්ධ කරන්නේ නැතුව තියන්න. ඉඩම සුද්ධ කරාට පස්සේ විවෘත කරපු ගමන් තනකොළට ඔක්කොම එන්න පටන් ගන්නවා. නානා තනකොළ පැලවේ කියලා පරණ හින්දුවක් තියෙනවා මට ඒ පද එන්නේ අප්පා දැන් මතක නැතිලා මගේ මේ බැට් මගේ මේ තැටි තැටි කබඩාව දිර්ලාද. හිත පිරිසුදු කරාට පස්සේ ඒ මනුස්සයා නියම භෝගේ පැලකිරුවේ නැත්තම් තනකොළ වලට එන්න කියනවා. එන්නේ ওই කියන අර සුළු විතක්කහය. ඉතින් අපි මෙව්වට තමයි මේ මේ සම්පප්පලාව කියන්නේ. ඊයේ කතා කර කර ඉන්න කට්ටියත් එක්ක ගිහිල්ලා ඔයා දන්නේ නැහනේ අපේ බබා නැත්නම් මගේ පුතා එංගලන්තේ කියන්නේ නෑ නැවෙත් පිස්සු අපේ පුතා ගියේ ප්ලේන් එකේ ගියේ තනියම ඕනේ අප්පා පිච්චින් වැඩේ පුතා කොහෙද ඒක හොර ගෑනියක් පස්සේ ඉවිල්ලන්නද මේ අම්මා මෙහි ඉඳගෙන කයිවාරු කෙලිනවා හොඳයි තමන්ගේ පුතා රට ගියාම කතා කරන එක හොඳයි නමුත් මේ භාවනා කරන්න ඇවිල්ලා මේ ඇවිල්ලා මේ සතිමත් වෙන්න givisගෙන ඉඳද්දී මේක මේ වංචනික ධර්මයක්. මේක ෂටභාවයක්. මේක මායාගතියක්. ඉතින් ඇත්තටම පුතත් රට ගිය වෙලාවේ කතා කරන්නවත් නැත්තම් මොකටද අප්පච්චි ලාභෙනේ? කයිවාර ඔක්කොත් කෙලින්න නැත්තම් ඒක පිළිබඳව. ඉතින් බුදුදහමේ කියනවා අනුස්සරණය කරනකොට අපි අනුස්සරණය කරන පුත්‍ර ලාභය ගැන. ධාරක ලාභය ගැන. ධනලාභය ගැන උච්චාවච ධනලාභන් නැත්නම් කාගේ හරි මැජික් එකක් ගැන ඉන්ද්‍රජාලයක් ගැන කතා කරන. ඒ වෙනුවට බුදුරජාණන්සේ ගැන කතා කරන්න ගියාම අපි හිතනවා පෞල් කඩා ඉරෙයි. ඔකේ දියුදීන හැන්දෑනකම් කතා කරගෙන දෙයක් තියෙනවා ඕක ගැන. එතකොට බුදුරජාණන්සේ කියනවා තථාගත ශ්‍රාවකයෙක් ගැන කතා කරන්නයි කියේ. ඉගෙන සාරිපුත්‍ර සාංශය ගැන අපිට කතා කරන්න. කොණ්ඩඤ්ඤ පප්පවද්දී එහෙම නැත්නම් අන්න ආනන්දනන්ද රාහුල ආදී ස්වාමීන් වහන්සේ. ඒකදී තවත් එකක් තියෙනවා. දැන් උඹ කරන භාවනා ගැන කල්පනා කරපන්කෝ. උඹ ඊට වැඩිය අද සිල්වන්තයිනේ. ඒක පොඩ්ඩක් සිහිපත් කරන්න ඕන. ඒ වන් සිල්වන්ත උනේ මේ ප්‍රියමනාප දේවලින් අයින් වෙච්ච නිසානේ. අද මන්ට ඊට වැඩිය චිත්තක්ෂණ දෙක තුනක් හුස්ම බලන්න පුළුවන් වුණා. මට ඊට වැඩිය පියවර තුන හතරක් සක්මනේ යන්න පුළුවන් ඒක ගැන විතරක් කල්පනා කරන්නකෝ. මොකද ඒ වෙලාවේ මම බුද්ධ ශ්‍රාවකෙක් නේ. ඒ වෙලාවේ මගේ හිත තථාගතනේ. අන්න ඒක පිළිබඳව ගරු කරනවට කියනවා ආධ්‍යාත්මික පිටකොන්දක් කියලා. එහෙම නැත්නම් ආත්ම සන්තුප්තිය කියලා කියනවා. සාසන සම්පත්තිය කියනවා. ඒ නිසා අපි මේ කරගෙන යන ගමනේදී අපි බොහෝම හිමීට දියුණු වෙන්නේ. නමුත් මේ පුංචි දියුණුව නැවත නැවතත් සිහිපත් කිරීම විශාල අත්‍යවශ්‍ය දෙයක් ආධ්‍යාත්ම ගමන යන. එහෙම නැත්නම් මේ නානා තනකොළ ඇවිල්ලා අපේ ඔළුව අවුල් කරලා දාන. ඒ නිසා මම යම් ආකාරයකට බුද්ධ ශ්‍රාවකෙක් වෙනවා. යම් ආකාරයට ඊට වැඩිය මට ඉඳ ගන්නකොට නලියන්නට ඉන්න පුළුවන් වුණාද? ඉරියව්ව හිත පවත්වන්න පුළුවන් වුණාද? එහෙම නැත්නම් අඩු ගන්න ඊට වැඩිය හුස්ම රැලි කීපයක් යන්න පුළුවන් වුණාද? එහෙම නැත්නම් දකින් දකින් හුස්මේ මේ මුල මේ මැද මේ අග වශයෙන් සතහන් ආකාර දැක් ගන්න පුළුවන් වුණාත් එහෙම නැත්නම් මේ ශබ්ද ටිකක් තියේදී හුස්ම බලන්න පුළුවන් වුණාත් වේදනා ටිකක් තියේදී හුස්ම බලන්න පුළුවන් වුණාත් මේ තමන්ගෙම තමන් භාවනා කරනකොට තමන්ගෙම තියෙන මේ තථාගත ගුණ ටික අගය කරන්න දන්නේ නැති මිනිස්යාට කවදාකවත් මේ භාවනා ගමනක් හරියන්නේ නැහැ එයා දකින්නේ හිත වැරදිච්චව විතරයි. පෙරදිච්චව විතර භාවනා කරනකොට හිත විපිට ගියානේ. භාවනා කරනකොට කකුල වේදනාව ආවනේ. භාවනා කරනකොට සද්දාවනේ කියලා චෝදනා පත්‍ර හදනවා. ඒකට එයා හිතාගත්තොත් අනේ ඉස්සෙල්නම් මම මේ පොඩි සද්ද දෙනකොට කැරෙනවා. දැන් නෑ. මට මේ සද්ද තියෙද්දි පොඩ්ඩක් භාවනා කරන්න පුළුවන්. වේදනා චීතිත් භවනා කරන්න පුළුවන් කියන මේ තමන්ම තමාම බුද්ධ ශ්‍රාවකෙක් කරගෙන අම්මලා දාත්තලා දීපුවා නෙවෙයි නෙමෙයි පාඩම් පන්තික දීපුවා නෙවෙයි මේ. අපි කෙලින්ම බුදුහාමුදුරුවෝ සම්බන්ධ වෙච්ච නිසා ලැබෙච්ච ලාභෙනේ. ඒක Tamanට අගය කරන්න බැරි අර Tamanට Taman කෙරේ මුදිතාවක් නැහැ. අපි හිතනවා කෙලින්ම නිවන් දකින්න පුළුවන් මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැක්කොත්. එමෙතන දන් දුන්නට පස්සේ ඉඳපු ගමන් අපිට දිබ්බ චක්කු ඥාන හම්බේ අරක හම්බේ මේක හම්බේ කියලා අපි මේ සැලසුම් කරනවා මේ යන අපි ගමන ඇර වෙන ගමනක් නැහැ. ඒක මේ යෙදී ගත කරන එකයි. මම වෙනදට වැඩිය කොච්චර බාධා තුනක් යෙදී ගත කරනවායි කියලා තමන් කෙරෙහිම තමන් ඇති කරගන්න මේ මුදිතාව ඒක තමයි ආත්ම ශක්තිය කියලා කියන්නේ. භාවනා කරන අයතර මම දකින්නේ හැම විශේෂ ආත්ම ශක්තියක් මේ කන පින්දන් දිහා අහගෙන ඉන්නකොට මේ භාවනා කමටහන් සුද්ධ කරනකොට ලියන දේවල් දිහා බලනකොට ඒ කී දෙනෙකුටද දක්ෂකම තියෙන්නේ මගේ හිත පිට යනවා ගියාට ස්වාමීන් වහන්සේ ආපහු එනවා ආවට පස්සේ මගේ හිත අරමුණේ කීකරු වෙනවා. ඒ නිසා හිත පිට ගියාට මට තිබුණ බය නැති වුණා. කියනක මෙන්න මේගේ અભීත වචන මේ කියන කෙලෙස් කපන ගති මේ කියන අර මෝහ පටල කපාගෙන යන ගති නැවත නැවතත් කියන්න පටන් අරගත්තොත් ඒක ලොකු ශාන්තිය කියනවා ඒක සංක්‍රමණික රෝගයක් වාගේ. එහෙම කතා කරන කෙනා ළඟ ඉන්න අයටත් භාවනාව හරියට. ඒක බෝ වෙන ලෙඩක්. එන හැම කරදරයක්ම යා ගන්නවා සතිය පවත්තන්න බාධා වෙනවද ආලෝකයක් දැක්කට සතිය පවත්තන්න බැරිද පුළුවන්ද ශබ්දයක් අහනවා සතිය පවත්තන්න බැරිද පුළුවන්ද ඉඳගෙනලා හිටගෙන හිට ගන්නකොට සතිය කැඩෙනවද ආන්නේ ඒ ටික මම තථාගත ශ්‍රාවකේ මම මෙන්න මෙහෙමයි කතා කරන්න කියලා කියනකොට දරුවෝ මල්ලෝ ගැන කතාවක් නැහැ වස්තු භෝග ගැන කතාවක් නැහැ ඉන්ද්‍රජාලිකයන් පිටව කතා නෙමෙයි මම කරපු ටික මම කමඨාන් සෝද කිරීමක් වශයෙන් කියනවා. ඒක නිසා ඔය අපේ 15000ක් විතර සූත්‍ර තියෙනවා. ඒ ඔක්කොම තියෙන්නේ ශ්‍රාවකෙක් ගිහිල්ලා බුදුරජාණන් ළඟට ගිහිල්ලා කියනවා සාංශ මට මේ මේ ප්‍රශ්නයක් තිබුණා. ඔබ ආංශික බණවුවා මෙන්න අද භාවනා කරනකොට මට වෙච්ච දේ. බුදුන්සේ සාදු කියනවා. කියන්නේ කෙලෙසක් දැකලා කෙලස් කපන හැටි. නසෝ රජ්‍යසු රූපේසු රූපන් දිස්සා පතිස්සතෝ සාංශ මං ඉස්සර වගේ සක්මන් කරන රූපයක් දක්නකොට මම රූපේ අබිරමණය කරන්නේ නැහැ රූපයක් දැකලා මං දන්නවා මම ඉන්නේ සතිය කියලා මම ඉන්නේ සක්මනේ කියලා නාජ්ජෝස තිට්ඨති ඒ රූපේ අබිරමණය කරන්නේත් ඒක රිංග ගන්නෙත් නැහැ ඒ වෙනුවට මම දන්නවා දැන් මං නූපන්න කුසල නූපදන් තැනකට උපදින තැනකට ගිහිල්ලා තියෙනවා හැබැයි මට ඕන්න මට නැවත මේ සක්මනට යන්න පුළුවන් ඒක නිසා මම ඒ ඇතිවෙච්ච රූපේ එන වෙනදනම් රස විඳිනවා. දැන් රස විඳීමක් කරන්නේ නැහැ. මම දන්නවා ඒක මට කරදරය. මම නැවත කායට හිත ගත්තා. සක්මන් හිත ගත්තා. ඒකට රූපේ දැක්කත් ස්වාමීන් වහන්සේ මට රූපේ ප්‍රිය වුණත් මට කෙලෙස් උපදින්නේ නැහැ. පස්සතෝ ചാපි රූපං වේදචෝ වේදකෝ ചാපි වේදනං කීයතිනෝ පචියති වෙවෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මම නැවතත් ගත්ත හිත කයට මම දන්නවා මගේ සතිය වැඩුණයි කියලා. මේ රූපේ දැක දැක සතිය වැඩෙන්නේ. රූපේ මනාප බව දැකීදී සතිය වැඩනවා. එයා නැවතත් එනවා. අරමුණට මේ වගේ ඔය මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ හැම ඉරියව්වකම සනාන් කළා කියනවා. භාවනා කරන රූපයක් පෙනෙන පමණින් අකුසල් වෙන්නේ නැහැ. මම දන්නවා රූපේ දැක්කයි කියලා මම දන්නවා අරමුණෙන් හිත ගිලිුණයි කියලා. හැබැයි මගේ සතිය කියනවා ඔබ ඉන්නේ නුහුරු තැනක කියලා. ඔබ ඉන්නේ ගෝචරජ්‍යත් භූමියේ නෙවෙයි. තාත්තගේ බූදලේ නෙවෙයි. ඒකෝට මට රූපෙට ආශාවකුත් මතුණා. නමුත් ස්වාමීන් වහන්සේ මම ආපහු හිත ගත්තා. හිතපු ඉරියව්වට. ඒ නිසා රූප දැක්කත් වේදනාව ඇති වුණත් මට කෙලෙස් ඇති වුණේ නෑ. මොකද මම හරියට වෙලාවට හිත ගත්තා මෙහාට. ඉතින් මෙව්ව පිළිබඳව මේ විදිහට Tamanට භාවනා කරනකොට වැටෙන දේ කියාපෑමෙන් කියාපානවා කියලා කියන්නේ පුරාජේරුවක් නෙවෙයි. වාර්තාගත කිරීමෙන් මිස අපේ දැනුමට කද්දාක පන්නරයක් ලැබෙන්නේ නැහැ. ඒක හරියට පෙට්‍රෝල් ටිකක් අමාරුවෙන් උපයගෙන මේ පීරිසක් උඩ දාලා තිබ්බා වගේ. පීරිසේ තිබ්බොත් උණකට ගහගෙන යනවා. ඕක බෝතලයක දාලා කටුමුඩිය වහන්න ඕනේ. ඒක තමයි පෙට්‍රෝල් රැකෙන්නේ. ස්පිරිට් කියන්නේ ඒ වගේ දේවල්. ඒ වගේ අපි මේ භාවනා කරනකොට අපි මේ සතිය ආයුධයක් කරගෙන බුදුරජාණන්සේ ගුණේ ආයුධයක් කරන යම් වෙලාවක කෙලෙසයක් ආවට සටන පාවා දෙන්නේ නැතුව මට වෙනදාට වඩා ගඟ දිගේ ඉහළට යන්න පුළුවන් වුණා ස්වාමීන් වහන්සේ. ජීවල කපාගෙන යන්න පුළුවන් වුණා ස්වාමීන් වහන්සේ කියලා කියන හැම ප්‍රකාශයකටම බුදුරජාණන් වහන්සේ පිරුණුවම් පෑවක් තියෙන තැනක ඉඳලා සාදුකාර දෙනවා. ඒක තමයි සූත්‍ර කියන්නේ. ওই සූත්‍ර පිටික වෙන මොනවත් නැහැ. එක එක කෙනා තම තමන් කෙලස් කපා ගන්නට ලියලා තියෙනවා. පටාචාරාව අන්තිමට භාවනා කරගෙන ඉඳලා කුටියට යන්න හදන වෙලාවේ කාම කුටියට යන්න ඉස්සෙල්ලා කකුල් දෙක හේදුවා. ඒ දුන්ට එයා දැක්කා මේ කකුල හොදපු වතුර ටික පොළොවට බී ගත්තා. එච්චරයි. ගිහලා ඇඳේ වාඩි වුණා. වාඩි වෙලා එනකොට තිබුණ පහනේ තෙල් ඉවරයි. පහනේ තෙල් දිනුනා. එච්චරයි. නිරෝධේ. එක ගිනි කූරයි මුළු නිවසේම තිබුණේ ඒකෙන් පාන් කුප්පි ලාම්පුව දැල්ලා ඔබට ලියන්නට ඉඳගත්තා ආදරයට කොයිදෝ බාධා නැත්තේ කියලා මේ පහන ගෙනිච්ච ගැනට තැවිල්ලක් නැහැ පහන නියුණා දෙල්ලිවරයි කෙලස් ඉවරයි දැන් අනේ මං තනියම නේද ඉන්නේ ගිනි කූරකුත් නැහැ නේද කුප්පි ලාම්පුව දෙල්ලුත් නැහැ නේද කියලා මේ 119 ගහන්න යන්නේ නැහැ පොලිසියට කියලා මම ඉක්මනට එන්න මම මේ වටාචාරා භාවනා කරනවා මේ තෙල් ඉවර වෙලා පහනේ එන්න පෙට්‍රල් කම්පැනිට කියන්න මේ ඇවිල්ලා තෙල් ගහනද මේ සෙල්ලමක් නෙවෙයි වික්ෂුවක් භාව වික්ෂුණා භාවනා කරනවා කියන්නේ කියලා මොනවද මේ බයිලා මොනවද මේ බයිලා තමන්ගේ දරුවා තමන්ගේ අද්දකේ මැරනවා පේනවා කිසాగොත් මේ සෝනට දාලා ඇවිල්ලා කිව්වා සෝන්ස දරුවා ගැන බලාපොරොත්තු තියන්න ඕනේ මට බණ කියන්නේ කියලා. පුළුවන් අපිට ඒක කරන්නේ. මොකද ගිසහගතුන් ඇවිල්ලා වෙනම ජාතකයක් නෙවෙයිනේ අපි වගේම මනුස්ස දීනියක්. ඒ නිසා මේ කපාගෙන ගිය ගමන අරහම්මයි. කෙලස් තියෙද්දි, ශබ්ද තියෙද්දි, වේදනා තියෙද්දි, හිතවිලි තියෙද්දි පිට වෙන්න වගේම පොඩ්ඩක් සතිය පවත්වන්න පුළුවන් මහා ලොකු නෙමෙයි. පොඩි වෙනසක්. අන්නේ ඒ දර්ශනය, ඒ ඒ දෘෂ්ටිය, ඒ සංකල්පේ විතරයි අපි නිවනට යොමු කරන්නේ. මේ එනේන දේවල් වලට චරිචුරු ගාන හැබැයි මම දන්නවා ව්‍යහතිලියෝම මේ කතාව වැඩමුළුව පටන් ගන්න දවසේ කිව්වනම් මම අසාධාරණයි. මොකද ඒකට සතිය දන්නෙත් නැහැ, අරමුණ දන්නෙත් නැහැ. එදාට බෑ මේ කතා කරන්න. දැන් යම් ප්‍රමාණයක් සතිය දාන්න. දැන් යම් ප්‍රමාණයක් දන්නව කරදරයක් වුණොත් මෙන්න මෙතන හිත තියන්න ඕනේ කියලා. එතකොට පුංචි පුංචි කරදර එනවා. වේදනා, හිතවිලි, ශබ්ද. ඒ ආවත් හිත පිට ගියත් මනාපමනාව පහළ වුණත් මට අවශ්‍ය වෙලාවක හිත කයට ගන්න පුළුවන්. මට මනාප අවශ්‍ය වෙලාවක මේ ආනාපාන හිත ගන්න පුළුවන් කියන මේ දේ මේ දේ නැවත නැවතත් කරමින් නැවත නැවතත් වාර්තාගත කරන්න පුළුවන් ඒ හිත පිවිතුරුයි හරියටම බුද්ධානුස්සතිය කරන වෙලාවේ රහන් ගුණේ තියාගෙන ඉන්නවා වගේ. ඉතින් මේකට තියෙන මූල ප්‍රභවය කියලා හිතන්න මේකට තියෙන හැකියාව අතින් අපි ඔක්කොම සමානයි. මේ කාටවත් මේක වැඩිපුර ඥානයක් විදිහට හම් වෙනවා වැඩිපුර අඩුපුර නැහැ. දන්නවනම් මං ඉන්නේ සද්දෙක. මම හිත ගන්න ඕනේ සක්මනට කියලා. මේ සද්දේ ඉඳලා සක්මනට ගන්න අපිට එක හා සමාන ඊට ප්‍රස්තාවක් තියෙනවා. එකයි අවශ්‍ය කරන්නේ. සද්දෙට හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන්න එපා. පශ්චාත්තාපේනේ කරන්න මොනවක්වත් කරන්න කොරස් කටේවත් අත දාගන්න බෑ. ඉතින් අපේ බෞද්ධයෝ හිතාගෙන ඉන්නවා මේ සද්දයක් ආවම හිත පිට ගියාම ඒක සීලෙට හොඳ නැති වෙයි. සදාචාරයට හොඳ නැති වෙයි. පශ්චාත්තාප වෙන එක මානව අයිතිවාසිකමක් කියලා හිතනවා. එයාට කවදාකවත් විපස්සනා තේරෙන්නේ නැහැ. පශ්චාත්තාප වෙන එක තමයි මායя කියන්නේ. නමුත් මගේ අරමුණ තියෙනවා මම සතියෙන් ගිහලා නැවත අරමුණේ හිත පිහිටවුවාම අර කෙලෙස් අහෝසි වෙනවා. ඒක නිසා මේ පුදුම පඬිස්සංශය සඳහන් කරනවා හිත පිට යනවා කියන සද්දයකට වේදනාවකට හිතවිල්ලකට යන්න ඉස්සෙල්ලා සතිය නම් ගිහිල්ලා ආවට පස්සේ සතිය නම් අතරමැද කිසිම කෙලෙසක් ඉතුරු වෙන්නේ නැහැ කියලා. ඕනම කෙලෙසීමකට ඉස්සෙල්ලා මගේ හිත තිබුණේ සතිය නම් ඊට පස්සේ කෙලෙසුණයි කියලා අපිට හිතුණාට අපිට පුළුවන් නම් ආයෙත් අරගෙන ඉවරලා නික්ලිෂී තැනකට නිර්මල තැනකට ගන්න පටන් ගන්නෙ සතිය නම් ඉවර වෙන්නේ සතිය නම් අතරමැද කොටසේ කෙලෙස් නැති නිසා අපි ඉගෙන ගන්නවා කලාවක් කෙලෙස් අවෝසි කිරීමේ කලාව. ඒක කරන්න බෑ ආදුනිකයාට. ඒක කරන්න පුළුවන්කම තියෙනරනේ මේ කොයි කලබල අල්ලපනල්ල දිනුනත් මම ඉන්නේ ඉරියව්වට හිත ගන්න පුළුවන් කියන විශ්වාසය. මම භාවනා කරන අරමුණට හිත ගන්න පුළුවන් කියන විශ්වාසය. ඒකට කියනවා ගෝචර අජ්ජත් භූමිය කිය. දවසක් මේ ගොවියෙක් බින්නක මහාන තැනක කැටකිරිල්ලක් කිව්වලු පැටි පැටියට මං යනවා කෑම හොයන්න එන්න ඔබ මේ මේ ගොවියා පෙරලපු ගුප්පිඩල්ලක් හසටලා හිටපන් කිය. ඔගේ බණුවොත් ඇදි මොනවාරි කාගෙන හිටපන් මං එන්නම් කියලා. අර කුරුළු පැටියට හිටුණලු අම්මා කිව්වට මොකද පිඩැල්ල උඩ ටිකක් පිනුම් ගැහුවට කමන්නේ නැහැ කියලා. කුවේල උඩ ඉන්න වෙලාවක පාටම කුරුළු ගොයෙක් ඇවිල්ලා ගහගෙන ගියා. කියා දන්නේ මේ අම්මා කිව්වේ පිටල්ල යට හිටපන් කියලා අරසාවට. මෙයා ඉතින් අර සෙල්ලම් කරන්නයි තියෙන ආසාවට කියලා. එතකොටම ඌට කල්පනා වුණලු දැන් මේ පහුරෝල අහුවෙලා ඉඳද්දි කියනවලු මේක මගේම දෝෂි මේක මගේම දෝෂි මං අම්මා කිව්ව දේ අහුණා නම් මේක වෙන්නේ නැහැ නේ මටේම දෝෂි කියනකොට කුරුල්ල අහනවලු කුරුල්ල ගොයත්තෝ මොකද්ද දන්නේ තෝ හිතනවද මගෙන් ගැලවෙන්න පුළුවන් කියලා මේ තෝගේ අම්මා කියන්නේ ඇහුවා නෑ ෂුවර් අම්මා කියන්නේ ඇහුවනම් මේක මට වෙන්නේ නෑ කියලා දැන් මේ මැරෙනකට කෑ ගහන්නේ නැතිලු මූ කිනුලු මගේම දෝෂේ අම්මා කියපු දේ අපිට එහෙනම් මම ඔබට අවස්ථාවක් දෙනවා ඔබ ගිහිලා පුළුවන් නම් අම්මා කියන දේ කරලා බේරිය මම ඔබ කොහොමඩක් කනවා කිය. ඒක කුරුල්ලා නිදහස් කරා කුරුල්ලා බැරිය ඌ ටොක් ගාලා ගිහිල්ලා අර හිරපොතන මේ පිටල්ලයට ඉන්න වෙලාවේදී උන්ට ආයෙත් හිතුණලු උඩට යන්න ඕන කියලා අම්මා ඇවිල්ලත් නැහැ එන්නකොටම ඌට ගාගෙන ඉන්න සද්ද ඇහුණලු කුරුළු ගා ටක් ගාලා ගියාලු පිටල්ලයට කුරුළු කුරුළු ගා ආපු ගමන් පප්පු වැදුනලු පිටල්ලේ මැල්ල වැටුණා මොකද එයා දන්නවා ඉස්සල දවසේ මම ලෑස්තිලා හිටියේ නෑ දෙවෙනි දවසේ මම ලෑස්ති කුරුළු ගොයෙක් එන්න පුළුවන් ආවොත් වහාම ඵලයන් පිටල්ලයට ඥාන ඊට පස්සේ කුරුළු ගාට කරන්න දෙයක් නෑ බුදුජානනාංශය සඳහන් කරනවා කුම්බෝව අංගානේ සකේ කලාපේ සමාදාහම් බිකු මනෝවිතක්කේ මහන්න මේ විතක්ක ඇවිල්ලා අපි දරුවෝ ගැන කල්පනා කරන්නයි අම්මලා ගැන කල්පනා කරන්නයි ලාභ සත්කාර ගැන කල්පනා කරනකොට ඉබ්බා අඬ කුබ්බ ගත්තා වගේ. ඉවලෙක් ආවොත් කනවා. උඹට එකයි කරන්න තියෙන්නේ අඬ අකුල බං. කුම්බෝ අංගානි සකේ කළා අපේ. තමන්ම වඩන ලද මූල කර්මස්ථානය තුල හිත හංගගන්නේ මොන යුවලයකටවත් ගන්න බෑ. අඬු අකුල ගත්තට පස්සේ ඉබ්බව මරන්න බෑ. පස් කැටරල යටට ගියාට පස්සේ කැට කිරිල්ලිව පැටියව මරන්න බෑ. ඉතින් බුදුරජාණන් අපිට දීලා තියෙනවානේ මේ ගොඩැල්ල. මෙන්න මේ දෙන්නලා හිටපන්. ඔබ අඬු කුඹ ප්‍රශ්නයක් නෑ. හැබැයි දැනගත්ත ගමන් හිත පිට ගියයි කියලා අම්බව වෙවිලා හිත වර්තමානයේ තැම්පත් කරන්න. ඒකට බුදු ගුණයකට වඩා ප්‍රශ්නයක් නෑ. බුදුහමරගේ අරහං ගුණේ. එහෙම නැත්නම් Taman වඩලලාද මේ සිහි කළ යුතුය මූල කර්මස්ථාන. මූල කර්මස්ථානයේ අමතක වෙච්ච ගමන් අනාතයි අසරණයි. මූල කර්මස්ථානයේ කොයි වෙලාවක හරි සද්දයක් ආපු වෙලාවේ සීකරන්න පුළුවන් නම් වේදනාවක් ආපු වෙලාවේ සීකරන්න පුළුවන් නම් හිතවිලක් ආපු වෙලාවේ සීකරන්න පුළුවන් නම් ඒ තරමටම භාවනා වැඩුවා නම් බුදුන් අපිට සාතිකයක් දෙනවා යම් වෙලාවක මානි සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා ditthiya suppati vijjha මේ අහලා මේ කියන බණේ අහලා මේක හිතේ තියාගෙන මේක පරීක්ෂා කරලා බලලා හිත පිට ගියාට කෙලෙස් බව දැනගත්ත ගමන් ආපව තමන්ගේ අරමුණට අරගෙන හුරු කරගත්ත කෙනා මනසානුපෙක්ඛිතා මේක කොයි වෙලාවෙත් මට කරන්න පුළුවන් බවට සහතික කරපු කෙනා දිට්ඨිය සුප්පටි විඥා මේක කරලා සාතික වෙච්ච එක නම් මරණ චිත්තක්ෂණේ හිත කලකොල වුණත් අපාගාමි වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා සුගතිගාමි වෙනවා කියන්නේ. මේ ජීවිතේ ජීවත් කරන වෙලාවේ අනන්ත අප්‍රමාණ සද්ද වේදනා හිතවිලි දඟලද්දී කාටවත් චෝදනා කරන්න යන්න එපා. චෝදනා කරපු ගමන් ආත්මවාදයකට වැටෙනවා. ඒ වෙනුවට හිතගන්න තමයි පුරුදු කරන ලද ගෝචරත්තච්ච භූමියට. ඒකටයි අපි මේ හයිය හති තියෙන වෙලාවේ එහා කරන දිව තියෙන වෙලාවේදී මේ ගෝචර අජ්‍යත්ත භූමිය නැත්නම් අපේ මූල කර්මස්ථාන එහෙම නැත්නම් මේ සති නිමිත්ත පුරුදු කරගන්න. ඉතින් මේ නාකින්ගේ මූණ දිහා බලාගෙන උනත් මට කියන්න හිතෙනවා. බුදුන්සේ කියනවා මේක කරනවා නම් කරන්න කියලා ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටි බීදි භද්‍ර යවුවනේ. කිසිමුළු ජීවිතේම ගත කරන්නේ ඕන කෙලෙස් තියෙන තැනකට යන්න පුළුවන්. එයා ඉබ්බා ඇතුලට ගියා වගේ එයා දන්නවා මගේ ගෝචරජ්‍යත් භූමියට ගියාට පස්සේ මොන කෙලෙස් හැක්කවත් යන කරන්නේ. දැන් ඉතින් 60 පෙතිලා හොට බිම ඇවිල්ලා වම තියෙන උඩ දකුණ යන වෙලාව ඇවිල්ලා කියනවා මටව අමාරුයි නේ ස්වාමීන් වහන්සේ සක්මන් කරන්නේ වාත අමාරුනේ, කොන්දේ අමාරුනේ, කොලෙස්ටරෝල්නේ. ඔච්චර කල් බෙන්කේ ඉන්නකොට මොන අමාරුවක්වත් නැහැ. දැන් මේ වට ඇවිල්ලිවල නරකයි එහෙම කියන්න. ඒකට කියන්න හිතෙනවා මට. ඒක නිසා කරුණාකර ගෙදර ගිහිලාට පොඩි උණ්ඩ කියලා දෙන්න ඕක. ඕගොල්ලෝ හිට ඇඳලා මැරලා යනවා. ඉන්නවනේ ඕගොල්ලන්ට දරු මිනිබිරියෝ. මේ දරුවෝ ගැන හිත හිතාගෙන කරන උන්ට මේ සිවිල් සර්වන් කෙනෙක් ගන්න අරන්ත දෙනවා ස්ටේෂන් මාස්ටර් කෙනෙක් ගන්නවා දොස්තර කරන්න හදන එක නෙමෙයි දොස් තර වෙන්න නෙමෙයි දොස් අඩු කරන්න කියලා දෙන්නේ. වර්තමාන මොහොතේ හිත ගන්න කියලා දෙන්නේ. පුදී ළමයි දෙන්නෙක් එක මම කතා කරා. ඉතින් උන් ඇවිල්ලිවලා ඇත්තටම භාවනා කරනවා. භාවනා කරාට ඉඳගෙන ඉන්නවා විනාඩි 10ක් 15ක්. ඉතින් ඇහුවට පස්සේ භාවනා කරනවා ඔව් කියන. මොකද්ද කරන්නේ? දන්නේ නැහැ. ඉඳගෙන මොකද කරන්නේ? දන්නේ නැහැ. ඉතින් අම්මට කතා කරලා කිව්වා ඔය පොඩි එකායෙන් පොඩ්ඩක් යාළු වෙලා අහගනින්කෝ ඉඳගෙන මොනවද කරන්නේ කියලා. උට කියන්න තේරෙන්නේ නැහනේ. ඊට පස්සේ අම්මා ඇහුවලු දැන් ස්වාමීන් වහන්සේ දකින්නකොට අහන ඔයා ඉඳගෙන මොකද්ද කරන්න කියලා කියන්නකෝ. මට අත්තම්මගේ හුස්ම දිහා බලන්න කියන්නේ. හුස්ම ගන්න දිහා බලන්න කියන්නේ. ඉතින් පහුවෙන්ද අම්මා ඇවිල්ලා කිව්වා අත්තම්මා කියලා තියෙනවා. අම්මා නෙවෙයි අම්මට ඕ දරුවෙක් එක්ක ඉන්න වෙලාවක් නැහැ නේ අත්තමත් එක්ක නෙන්නේ අත්තම ගල හුස්ම දිහා බලන ඊට පස්සේ මම ඇහුවා අම්මගෙන් හුස්ම දිහා බලන මොනවද පෙනුනේ කියලා බලපන් කියලා බෑ ස්වාමීන් වහන්සේ උන් කියන්නේ මොනවක්වත් මම කොහොම හරි කමන්නේ ආයෙත්තරයක් ගිහිල්ලා පොඩි අයින් අහපන් මොනවද බලන්නේ හුස්ම කොහොමද හුස්ම දකින්නේ මොනවද පෙනුනේ කියලා මම දන්නේ නැහැ කියලා එක දවසක් කිව්වට පස්සේ කියනවලු තාත්තා ගැරේජ් එකට ජීප් එක දානවා ආපහු ගන්න ආපහු ජිප් එක දානවා ගෑරේජ් එකට ආපහු ගන්නවා. අන්න ඒ වගේ තමයි කිව්වල මට හුස්ම ගන්න වැටෙන්නේ. මං කිව්වා අම්මට ටීමෝ ඩිටිටවත් ඔච්චර තේරෙන්නේ නැහැ. අර පොඩි එකා කියන හැටි බලන්න හුස්ම ගන්නකොට ජිප් එක ඇතුලට යනවා පිටිපස්සට. අවුරුදු 6 7 ළමයි අත්තම්ම තමයි ලනුව දෙන්නේ. ඒකයි මම මේ නාකි පරාණ වලට මේ උගන්වන්නේ. අනේ ගෙදර ගිහිල්ලා ඔයගොල්ලෝ කොම්පෝස්ට් හදන්න මිසක කිසිම ඇති වැඩක් නැති જાතියේ. මරණ දවසේ පොහොරට ගන්න පුළුවන්. ඒත් කරන්න දෙන්නේ වලලනවා. මම මේ ලොකු වලවල් දෙක තුනක් කපලා තියෙනවා. කවුරු හරි මෙහෙදි මැරුණොත් කොම්පෝස්ට් කරනවා. ඊට පොඩි ළමෙන්ට එළවලු ටිකක් අත්වන්න බලවන්නේ. গিදර ගිහිල්ලා කරුණා කරලා අර පොඩි උන්ට කියලා දෙන්න. ওই ඉතිහාසයේ භූගෝල ප්‍රජාචාරයේ භෞතික විද්‍යාව රසායන විද්‍යාව පොයි. ඔක්කොම ලෞකික විෂයන් කියලා කියන්නේ පොහීනෝ ගම්මෝ ගෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඉඳගෙන පුතේ හුස්ම දිහාට බලපන්. ඇවිදිනකොට බලපන් වම තියන්නේ කොහොමද කියලා. දකුණ තියන්නේ කොහොමද ලොකු සේවයක් කරතයි ඔයගොල්ලන්. කවදා හරි කවදා හරි පොඩියෙකුට කියලා දෙන්න ගිය දවස් තමයි අත්තම්මා තේරුම් ගන්න. ඒක මම දන්න ලොකු රහසක්. කාට හරි කියලා දෙන්න කිය දවසේ තමයි අපි තේරුම් ගන්නෙ මේ පොඩි දරුවට කියලා දෙන්න ඉස්සලා අපි තේරුම් අරගෙන ඉන්න eBay. පොඩි දරුවට තේරෙන විදිහට eBay කියලා දෙන්න. ඒක නිසා කියලා දෙන්න මේ කර්මත්තානාචාරී වෙන්න නෙවෙයි. පොඩි එකාට කියනවා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න හැටි බලන්න. හුස්ම ගන්නකොට හුස්ම ගන්න හැටි බලන්න. ඇවිදිනකොට වම දකුණ තියෙන හැටි බලන්න. ඒක කියලා දෙන්න අපි ක්‍රමසාවිදි හොයන්න eBay. ඒ ක්‍රමසාවිදි තමයි මටත් දිරවන්නේ. ඒ නිසා අපි මේක පොඩි උන් එක දෙන්න ගියලා මේ ලාභ සත්කාර සම්මාන හදන්න හදනව නෙවෙයි. ශක්ති ප්‍රමාණයෙන් කියලා දෙන්න කිය ගමන් අපිට තේරෙනවා අපි මේ හැට පිළ හොට බිම යනකොට අපි මොනවද කරලා තියෙන්නේ. කවදා හරි තේරෙන පොඩියෙකුට කියලා දෙන්න කිය වෙලාවේ තමයි. ඒක නිසා ඒ අනුස්සරණය කළ යුතු දේ අතර දරුව නැහැ. නමුත් දරුවෙකුට සතිය පිහිටවන්නේ නැටි. සිහිපත් කළ යුතු දේ පුංචි කාලෙම අතර දීලා තියෙනවනම් ඔබ කොහේ ගියත් ඉන්න ඉරියව්ව දිහා බලන්න. කොහේ ගියත් හුස්ම පොද දිහා බලන්න. ඇවිදිනකොට මේ පය පොළවේ හැටෙන දි බලන්න. ඒකට අපිට විශාල අංග සම්පූර්ණ පරිශනාකාර අවශ්‍ය නැහැ මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරන්න ඕනේ නැහැ නේ. පාලි ව්‍යාකරණ දැනගන්න ඕනේ නැහැ නේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දි ඕනේ නැහැ නේ. දසපාරමිතා ඕනේ නැහැ නේ. හුස්ම හම්බෙලා තියෙන එක. මයිටි බුදුහානකම් ඉන්න ඕන දෙයක්වත් නැහැනේ. අපි මෙතෙක් කල් මොනවද කරේ? මේ තියෙන ලැබිය යුතු බුද්ධෝත්පාද කාලේ ලැබිලා manussත්ව භාවයට ලැබිලා ක්ෂණ සම්පත්තියත් ලැබිලා සත්පුරුෂෝත් දැකලා බණත් අහලා පැවිද්දක් තියෙද්දි අනේ මේ ආණ්ඩුව ගිහිලා ඊගාව ආණ්ඩුවටම බලන්න. ඒක නම් වැස්ස හොඳ නැහැ කියලා බලන්නේ. අයියෝ. අනේ මෙහෙම තණ්හාවක්. අනේ මෙහෙම ආසාවක්. manussයෙන් තියෙයිද මේ ගැළවීමක්. ඒ නිසා පුළුවන් තරම් බලන්න ඔය අනුස්සරණේ කියලා කියන්නේ සීකටයුතු ඔය තියෙන ලාමක දේවල් නරක නෑ හැබැයි හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ ඒ විනුවට වර්තමානයේ හිත පැවැත්වීම නැත්නම් ඊයේ ඉගෙන ගත්ත විදිහට හිත හිස් කරන එක ලොකුම පිංකම ඒකට මතකයක්වත් නෑ සීකරන දෙයක් නෑ බුදුහාමරගේ අනන්ත ගුණේ හිත පිරනවා වර්තමානයේ තියෙන අනන්ත භාවයෙන් හිත පිරෙනවා. හැබැයි අහවල් දෙය කියලා දෙයක් තියා පේන්නේ. මේකට කියනවා සමස්තය බැලීම කියලා. සමස්තය බලන වර්තමාන මොහොතේ ඉන්නවා. මේක අපි මැරෙන්න ඉස්සලා එක්කිනුට හරි දෙන්න eBay. තමන් පුරුදු කර ගන්න ඕනේ. පුරුදු කරලා බලන්න ඕනේ මට මේ සමස්තය වශයෙන් බලමින් වර්තමාන මොහොතේ ඉන්න පුළුවන්. ඒක මට සාන්ති කරදායකද? ඒක මට පහසු වෙනවද? මේක පුළුවන් ද මම බෞද්ධ වේවා අබෞද්ධ වේවා ළමා වේවා වැඩිමහල් වේවා උගත් වේවා නුගත් වේවා තව මිනිස්සුෙකුට දෙන්න පුළුවන් නම් දීපු දවසේ තමයි Tamanට තේරෙන්නේ ඒ ඒ ඉගැන්වීම් ක්‍රම ගැන හිතනකොට අපිට ලක්ෂිකුත් එකක් උපක්‍රම එන්න පටන් ගන්නවා. ඒ වගේම අපිට ගොඩාක් ඉගෙන ගන්න පුළුවන් අපි උදව් කරන අපේ කල්යාණ මිත්‍රයන්ගෙන්. එහෙම නැතුව කවදාකවත් මේක තනියම නිවන් දකින්න බෑ. නිසා මතක තියාගන්න අපි දැනටමත් පොදියක් අතේ තියාගෙන ඉන්නේ. මේ වැඩමුළුවට එද්දි ඉස්සර ගෙනියන පොදිය තාම හිතේ තියෙනවා. දරුවන් ගැන කල්පනා කරනවා, දුවා දරුවන් ගැන, වස්තු භෝග ගැන. ඒක නරක දෙයක් නිසා නෙවෙයි බුදුරජාණන්සේ කරන කියන්නේ. නරක නෑ ඒක. යම් අර්ථයක් තියෙනවා. හැබැයි ඒක ලාමකයි. ඊට වැඩිය හොඳ එකක් තියෙනවා. මොකද්ද හොඳ ඊට? එළඹ සිටි සීය. සතිය. අඩු ගානේ බුදුරජාණන්සේගේ අරහං ගුණය. අරහං කියලා කියන්නේ පිවිතුරුයි. පිරිහිදුයි. කලවන්නේ නෑ. සංකර නැහැ. ඒ නිසා පිවිසුරු පිරිසිදු ගතිය අපිට කියන්නුලා හිස්කම කිය. ඒක කියනවා වතුර පාටක් ගඳක් රසක් හැඩයක් නැති තාක්කල් පිරිසුදුයි. වතුරට මොන පාට වැටුණත් මොන ගඳ වැටුණත් මොන හැඩේ ආවත් අපිරිසිදුයි. ඒ නිසා පිවිතුරු වතුර ඉන්ජෙක්ෂන් එකකට උනත් ගන්න පුළුවන්. බොණ්ඩත් ගන්න පුළුවන්. නාන්නත් ගන්න පුළුවන්. කලවම් වෙච්ච එක මම ඉවරයි. පිත්තල ටිකක් කරගන්න. තබ ටිකක් කරගන්න. තම හොඳටම පිරිසුදුනා. හොඳටම විද්‍යුතය ගමන් කරන සන්නාහකයක් වෙනවා. සතරන් අරගන්න. මොනම දෙයක් එක්කත් කලවන්නේ නැත්නම් දඹරත්තරන් චිත්තං යම්බෝන දස්සේව කෝතන් නින්දුතු මරහතින් කියලා බුදුන් කියනවා දඹරත්තරණක් වගේ උඹ හිත පිරිසුදු කරගත්තාම කවුරු නම් නිග්‍රහ කරන්න සුදුස්සෙක් වෙයිද කියලා. ඒ නිසා එවැනි හිතකට අයිතිවාසිකමක් තියේදී අපි මොනවද පොඩි බඳගෙන තියෙන්නේ? පොඩි වෙන ගතර කමන්නේ බුද්ධෝත්පාද කාලයක් නැත්තම්. හම්බෙච්ච බුද්ධෝත්පාද කාලේ බලන්න මේ බුදු ගුණෙන් පුරවලා වර්තමාන මොහොතෙන් හිත පුරවලා අරමුණෙන් හිත පුරවලා තියාගෙන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට අපිට තේරෙනවා මේ කුණු කන්දල් අයින් කරනකම් හිත වර්තමානයට ගන්න බෑ. දරුවෝ ගැන හිතන තාක්කල් කරන්න බෑ. ඒක නිසා බිව්වා తాවකාලිකව අයින් කරලා මේ වර්තමාන මොහොතේ එළඹ සිටි සීහරණ ඒකේ තියෙන සාන්තිය තේරුම් අරගෙන අනේ බුදුහාමුදුර අපිට උගන්වන්නේ මොන වගේ දෙයක්ද කියලා හිතන්න. අපිට දෙන්නේ මොන වගේ පණවිඩයක්ද කියලා. අපි හැමල තාත්තලා වගේ මේ ඉඩම් අක්කර ගන්නක් චංචලේශ්වර දීපොළ නැත්නම් මේ ආණ්ඩුව අපිට දෙන්න හදන ඔය පස් අවුරුදු සැලසුම් දස අවුරුදු සැලසුම් වල තියෙන මොනවත් නෙමෙයිනේ. මේ හිත හිස්කත් නැහැටි. ඒකට බුදුන්සේ පිවිතුරුකම කියනවා. හුද්දකලාව කියලා. විවේකය කියලා කියනවා. පිරිච්ච ගතිය කියලා කියනවා. විස්රාමය කියලා කියනවා. ඒක නිසා මේ වැනි වැඩමුළු කිරීමේ අපිට මේ කලාව පිසුදු කිරීමේ කලාව පුළුවන් තරම් සමීප කරගන්න ලැබේවා ඒ වගේම අපි වැඩ කරන අයත් ඇසුරු කරමින් අපි අනිත් අයටත් කතා කරනකොට කාගවත් ඔළුවට සංකර දේවල් දාලා අකුසල් කරගන්න නැතුව ඒ හිතත් පිරිසුදු වෙන තමන්ගේ හිතත් පිරිසුදු වෙන දෙයක් කරලා ඒක අනුස්සරිය වශයෙන් කිරීම දස්සනානුත්තරිය වශයෙන් තේරුම් අරගෙන අපි මේ එනවට වැඩිය යනකොට ඍජු සරල අව්‍යාජ අහිංසක මනසක් ඇති කරගන්න අද දවසේ ධර්ම දේශනාවත් එකතේ හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා ධර්ම දේශනාවලියේ නිමාවත් සටහන් කරනවා ශිරු දිනාටම තෙරුවන් සරණයි